අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ වැඩමුළුවේ අවසාන දවසේ වශයෙන් උත් ධර්මදේශනා වාරයටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ බණහන වේලාව සීලුම දිනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ විධාඋසෝ භික්ඛු සබ්බසෝ නේව සංඥානා සංඥායතනං සමතික්කම්ම සංඥා වේදිතං නිරෝධං උපසම්පජ්ජ විහෙරති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් කතමේ නව ධම්මා අභිඤ්ඤය කියලා අපේ මේ ශාසනය වැඩ කරන කෙනෙකුගේ ඥානය පිළිබඳව ප්‍රශ්නයක් අහනවා අපේ ශාසනය මේ ਸਰවචන්නාංශයේ දේශනා කරපු දේ විශිෂ්ට ඥාණයෙන් දතගත දත යුතු කාරණා නම් මේ මොනවද දන්නවද එහෙම නැත්නම් අපේ ශාසනයේ තියෙනවා මේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු කාරණාමයක් ඒක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කියනවා වගේ හරියට විභාගයට ඉස්සලා රිවිෂන් ක්ලාස් වලදී අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා වගේ කියලා දෙනවා මේ ප්‍රශ්නයක් එන්නේ දින ඇහුවොත් උත්තරේ මේකයි කියලා ප්‍රශ්නේ නගනවා ඊට පස්සේ ඒකට උත්තරේ බලාපොරොත්තු වෙන්නේ අහගෙන ඉන්න එකෙන් සාරිපුත්තු ස්වාමීන් වහන්සේම නව ආනුපුබ්බ නව ආනුපුබ්බ ධම්ම අනුපූර්වෙන් පත්වේිත මේ විහාර නමේ. නව ආනුපුබ්බ විහාරා කියලා නම් කරනවා. ඒ පොකුරටම නමක් දෙනවා. අනුපූර්වෙන් ළඟා විය යුතු වාසස්ථාන නමයක්. ලැබුම් පොළවල් නමයක්. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂ නමයක්. තිප් පොළවල් නමයක්. ඉතින් ඒවා සඳහන් කරන්නේ කාම ලෝකේ අතහැරලා. කාම ලෝකෙන් එහෙම නික්මීමක් ලබන්න බෑ. ඒක ඇතුළත කරකේ. අපි යමක් කරකිනකොට කේන්ද්‍ර අபிසාරී සහ කේන්ද්‍ර අපසාරී කියලා බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. සෙන්ට්‍රිෆියුගල් සෙන්ට්‍රි ෆීටස් කියලා කාමයේ කරකෙන්නේ ඇතුළටම තමයි සංසාරයටමයි. නමුත් ඒකේ එහා ඒ කරකීම එළියට විසිකරන જાති කලකීම. ඉතින් මේක අර කේන්ද්‍ර අபிසාරී එක ඉඳලා කේන්ද්‍ර අපසාරී පැත්තට භව චක්‍රේ කඩාන යන පාරේ තියෙන නැවතුම් පොළවල් 9ක් ඒ 8ක් සඳහන් වෙනවා රූප ධාන 4 සහ අරූප ධාන 4 වශයෙන් වෙන විදියකට කියනවා නම් සරුවචනාංශේ පහළ වෙන්නේ ඉස්සල ප්‍රාග් ඉන්දිය මේ ඥාණය ඒ අටම දැනගෙන හිටියා රූප ධාන 4යි අරූප ධාන 4යි සරුවචනාංශ මේකට නම වෙන්නක් එකතු කරා සංඥා වේදිත නිරෝධය කියලා ඒකත් ඒ ගැළවී යෑමේදී අවශ්‍ය කරන තැන එහෙම නැත්නම් මේකේ බුදුන්පත් වීම සිකප්පත්ත කියලා කියනවා යම් තැනක කෙලපැමිණීම කියලා මේකට කියනවා. ඉතින් අපි පසුගිය දවස් කීපෙම උත්සාහ කරේ කාම ලෝකේ ගත කරන කෙනෙක් කාම ලෝකයට ඇලිලා తත්‍ර తත්‍රා බිනන්දිනී කියලා එහි ගත කරන කෙනෙක් කරන ප්‍රයත්නයක් සඳහා හෝ කළ කරමින් ඉන ප්‍රයත්නයක් සඳහා මේ ගැළපිලා රූප ධානයකට යන බව දැනගන්නේ කොහොමද? කොහොමද ඒකේ ලකුණු? කොහොමද ඒකේ ස්වභාව ලකුණු කියලා දැන ගැනීමට කාම ලෝකයේදී නම් ඒකේ නාට වීතික්‍රමණ කෙලෙස් මට්ටමක් තියෙනවා භූමියක්. එහෙම නැත්නම් පරිඋත් ทาน කෙලෙස් භූමියක් තියෙනවා. ඒ කියන්නේ වීතික්‍රමණේ නොවි උල්ලංඝනයේ නොවි මලපණින් නැතුව හිතට කෙලස් හට ගන්න වෙලාවක් ඉතින් ඒක අපි නීවරණ වශයෙන් සඳහන් කරනවා පරිඋත් ทาน කෙලස් කියලා කියනවා අන්නේ පරිඋත් ทาน කෙලස් චනමාත්‍ර වශයෙන් හෝ දීර්ඝ කාලීන වශයෙන් නැත්නම් චන කීපයක් එක දිගට වශයෙන් හෝ ඔබා තැබීමක් කරන්න පුළුවන් හරියට රබර් බෝලයක් අරගෙන වතුර බාල්දියකට ඔබාගෙන ඉන්නවා වගේ. අත ඇතාරපු ගමන් ඒක ආය උඩ එනවා. නමුත් ඒක වුණත් වීතික්‍රම කෙලෙස් වලට වැඩිය ශ්‍රේෂ්ඨයි. ඉතින් අන්නේ කටයුත්ත අපි භාවනා කරනවා කියලා කියනවා. නාන අරමුණු વિશે හැසිරෙන හිත මගේ හිත දැන් තියෙන්නේ අසවල් තැන කියලා දන්නවනම් ඒ දන්න අරමුණ නික්ලේශී අරමුණක් නම් මධ්‍යස්ථ අරමුණක් නම් නොමිලේ ලැබෙන අරමුණක් නම් නැවත නැවත පවත් ගන්න පුළුවන් අරමුණක් නම් ඒකෙන් අපි දැනගන්න එක චිත්තක්ෂණයක් හිත අරමුණේ හිටියා ඒ ඉන්න తాවකාලික චිත්තක්ෂණය තුල පරිඋත් ทาน කෙලෙසුත් නැහැ විචිකම කෙලෙසුත් නැහැ ලুকু ජයග්‍රහණය එදිහර කාම ලෝකේ ඉන්න කෙනාට එහෙම තමන්ගේ හිතේ පැවැත්ම හිතේ රචනය හිතේ භූමිකාව ගැන කිසිම හැඟීමක් නැහැ මේ මේ කියන தത്വෙට එන්නේ කාම ලෝකේ පොඩ්ඩකට පැත්තකට කරලා නීවරණ එකත් එච්චරම රණ්ඩු සරුවල් කරන්නේ නැතුව නීවරණ තියෙන වෙලාව ගැන නෙවෙයි මේ කතා කරන්නේ කොයියම්ම චිත්තක්ෂණයක తాවකාලිකව ක්ෂණ මාත්‍ර වශයෙන් මගේ හිතේ තියෙන අසවල් තැන කියලා දැනගන්න පුළුවන් නම් එයාට පළවෙනි වතාවට සංසාරය දැනගන්න පුළුවන් මට නීවරණ නැති චිත්තක්ෂණයක් දැක ගන්න පුළුවන් එමෙකක් තියෙනවා ඒක විහාරයක් ඒක නැවතුම් පොලක් ඒක තිප්පොලක් කියලා චිත්තක්ෂණයකට යන්න පුළුවන්කම සිද්ධ වෙන්න හුඟ දෙනකොට ඉඩ තියෙනවා. නමුත් ඒකේ නාට ඒක අනිත් එක්කෙන් වෙන් කරලා හඳුන ගන්න බෑ. මොකද ඒක බොහොම නිකන් අකුණු විදුලි සැරයක් වගේ එනවා යනවා. මේක සාමාන්‍ය භාවනා භාෂාවේ කියන්නේ එක චිත්තක්ෂණයක් කෙලස් වලින් ඇයින් වුණාට ඒ බව දැනගැනීමේ හැකියාව ඒ භාවනා කරන කෙනාට නැහැ. මොකද කෙලෙස් සාගරයක් මැද එක චිත්තක්ෂණයක් කෙලස් නැතුව ගිල නැතිලා යනවා. නමුත් ඒක උනත් හරි වටිනවා. මොකද ඒක පරිඋත්ථාන කෙලස් යට කරන්න පුළුවන්. ඔබා තබන්න පුළුවන් කියන ලකුණක්. ඉතින් මේකේ නා මේ බව එක චිත්තක්ෂණයක් අවදාන්නේ. නමුත් මේකම නැවත නැවත කරගෙන යනකොට ඊලාවකට එනවා චිත්තක්ෂණ 3-4ක් එක දිගටම පරිඋත්ථාන කෙලස් නැහැ. අනේ එතකොට යාට පේනවා මේ මේ පදාසිය තුල මේ කලාපය තුල කඩෝ වෙනසක් තිබ්බයි කියලා. හොඳ සුතමේ ඥානේ තියෙන තීක්ෂණ බුද්ධිමත් කෙනෙකුට නම් තේරෙනවා මේලා නීවරණ තිබුණේ ඒ වෙනුවට හිතේ ශාන්ති තත්ත්වයක් තියෙනවා නැත්නම් පරිඋත්තාන කියලා තිබුණේ නැහැ කියලා. නමුත් සුතමේ ඥාන නැති කරන්ට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි වෙනසක් තේරෙනවා. ආතතික තියෙන්නේ අර තියෙන දැවිලි තැවිලි නැහැ කියලා. ඉතින් කොහොම හරි මේක නර සත්පුරුෂයෙක් හම්බෙලා සද්ධර්මයේ අහලා නැත්තම් සංසාරගත පුරුද්දකට මේකම නැවත නැවත කෙරුවොත් චිත්තක්ෂණ 4 5 නෙවෙයි 10 15 20 තප්පරේ දෙකේ තප්පර 10 15 කෙලින්ම තමන්ට නික්ලේශී අරමුණක නිර්මල අරමුණක ക്ഷേම භූමියක් වගේ අරමුණක හිත පැවැත්ීමේ හැකියාව ලැබෙනවා. එතකොට නම් යාට සංසන්දනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. එච්චරම සුතමේ ඥානෙ නැතත් මේ කාලේ දැන් එන්න එන්න වැඩෙනවා. වැඩෙන වැඩෙන කාලය තුල මට ওই දරත පරිලා ආතති ගතිය නැහැ මොකද්ද ලොකු ට්‍රැෆික් ජෑම් එකක හිටපු කෙනෙක් ට්‍රැෆික් ජෑම් එක නැතුව යන්න හත් පටන් ගත්ත පාරේ. එතකොට දැනෙනවා අම්මෝ යන්තම් දැන් යන්න පුළුවන් කියලා ගමන බාධා විරහිතව යනවා තේරෙනවා. ඉතින් මේ தত্ত্বය මේ පරිඋත්ථාන කෙලෙස් නැති தত্ত্বය ඕනේ නම් දිගට දිගට කරලා වශී කරගෙන විනාඩි 5 10 15 20 හිතන හිතන වෙලාවට ගන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් මම ප්‍රයත්න කරන යන්න මේ වෙලාවේ මගේ හිතේ කෙලස් තිබුණ නැහැ කියලා වශී කරගෙන ඒකට බැහැගෙන අර්පණාවට නොගිය ඒ తত্ত্বය හඳුනා ගැනීමේ ශක්තිය භාවනා කරන යෝගාවතරට එන්න එන්න වැඩෙනවා. ඒ වැඩෙන එක ධෛර්යය දෙන්න ඒ වැඩෙන එකට අනුග්‍රහ කරන්න වැටෙන එකට ආසන්න කාරණා වෙන්නේ ඒක යාට සපේලා කියන්න පුළුවන් නම් ගුරුවරයා ඉදිරිපිට තව සත්පුරුෂයෙක් ඉදිරිපිට මෙන්න මෙහෙම මෙහෙම කරගෙන යනකොට එහෙම නැත්නම් මගේ මූල කර්මස්ථානට සාපේක්ෂව මෙන්න මේ தത്വෙදී මට තේරෙනවා දැන් නම් මම අර නීවරණ தത്വෙ මිදිලා නැත්නම් නීවරණ වල තියෙන දැවිලි දැවිලි නැතුව මට ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒ කියමනෙන් තමයි තමයි ලබාගත් ඥානයේ පන්නරයක් ලබන්නේ තමන් ලබාගත් ඥානය බුද්ධියට සින්න වෙන්නේ. ස්ථාවර වෙන්නේ. ඉතින් ඒකට අපි සාකච්ඡානුග්‍රහිතය කියලා කියනවා. මේ සාකච්ඡානුග්‍රහිතය කරමින් යනකොට ඕනේ නම් කෙනෙකුට මේ නීවරණයන්ගෙන් తాවකාලිකව වෙන් වෙච්ච තත්ත්වෙන්ලා විපස්සනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අට අවශ්‍ය නම් දිනු කරගෙන ඒක ප්‍රථම ධානයේ කියන අර්පණ මට්ටමටපත් කරගෙන ධානයේ නැගිටලා ආයෙසරත් විපස්සනාට හරවන්න පුළුවන්. එහෙම නැත්නම් ධානයෙන් නැගිටලා නැගිටින් ඉස්සලා යා දැනගන්නවා මේ ධානයේ ඉන්නකොට අර ලැබිච්ච ආනිසංශ මුලදී තිබුණාට පහු පහු වේගෙන යනකොට පොඩ පොඩ අඩු වේගෙන යනවා. නැත්නම් ධානයේ ආදීනව වැටෙනවා. මේක පටන් ගන්නකොට හරි හොඳයි. නීවරණ නැති කරනවා තමයි. නමුත් ඒ කාලයක් යනකොට ආයෙසරයක් නීවරණ පොඩ පොඩ මොහොදු වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආදීනව දැනගෙන එයා තේරුම් ගන්නවා මේ පරිඋත්තාන කෙලෙස් නැති හිතට නැවත කෙලෙස් එන්නේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන නැහැ නොහැදී නැහැදිච්ච කම නිසා. එහෙම නැත්නම් විතක්කය කියලා කියන එකට ප්‍රතිපක්ෂව තියෙන නිന്ദහරහ කෙලෙසෙන්නේ ඉඳී තියෙනවා. විචාර බුද්ධිය කියන දේය පිළිබඳව දේට ප්‍රතිපක්ෂ වෙන සැකේ හරහා ආයසරයක් කෙලසෙන්න ඉඩ තියෙනවා. ඒක සාමාන්‍ය වෙනවා. එතකොට යා දෙවෙනි ධ්‍යානට යෑම සඳහා කටයුතු කරනවා නම් මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන ආදීනව තමයි නිදිමත සැකේ කියන දෙක. ඒ දෙක නැති නැත්නම් විතක්ක ਵਿਚාර දෙකෙන් තොර දෙවෙනි ධ්‍යානට අදිෂ්ඨාන කර නැත්නම් දෙවෙනි ධ්‍යානට වැඩ කරගෙන යන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා අර වගේ බාධක ධර්ම නැති ඔය ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඊතුරු ධ්‍යාන අංග සහිතව ප්‍රනීත ධානාංග දෙවෙනි ධානයට යන්න පුළුවන්. ඒකෙන් නැගිටත් යන්න පුළුවන් විපස්සනාට. ඊට පස්සේ එහෙම නැත්තම් සමතේ දිගේම මේ ප්‍රීතියත් ටිකක් තරුණ ගතිය වැඩි කොලුකාර ගතිය වැඩි ඒ නිසා ප්‍රීතිය ආධිනව දැනගෙන සුඛ ඒකාග්‍රතාව විතරක් තියෙන තුන්වෙනි ධ්‍යානට යන්නත් පුළුවන් ඒකෙත් නැගිටලා විපස්සනා කරන්නත් පුළුවන් එහෙම නැත්නම් චතුර්ථ ධ්‍යානට යන්නත් පුළුවන් ඒකාග්‍රතාව උපේක්ඛා සහිත මේ විදිහට මේ ධ්‍යාන මට්ටම ඉහළට යන්න යන්න යන්න යන්න අර නීවරණ ධර්මයන්ගෙන් තියෙන දුරස්ත භාවය වැඩි වෙලා Taman ඒව නැති කිරීමට පාවිච්චි කරන සම්‍යක් ධර්ම වෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වැඩෙන්න පටන් ගන්නවා ඒ වැඩිම නිසා යෝගාවචරය අර කෙලෙස් වලින් ඈත තත්වයකට යනවා හැබැයි මේක ආරස්සා කරන එක මේ ලබාගත්තු ඒ පිරිසුදු භාවයේ අරසා කරන එක භාවනාවෙන් වෙන්නේ ඒක ඒ වෙනකොට ඒ නගින නගින ධ්‍යානයට සාපේක්ෂව සීලය දිනු කරන්න ඕන. සීලතුන් එක ඉන්න ඕනේ. කෙලස් තියෙන තැන් වලින් අයින් වෙන්න ඕනේ. එහෙම නැත්නම් සීලය අදි සීලයක් බවට එන්න එන්න එන්නපත් කරනවා. ඒකට යාර තේනවා මේ දැන් තියෙන චිත්ත tattita මසියුම් ඒක පවත්තන්න ඒකටම අදාළ පසුබිමක් සකස් කරලා දෙනොයි කියන එක සාමාන්‍ය බුද්ධියෙන් කෙරෙන්න ඕන. ඒක නොවුනොත් අර ධ්‍යාන මට්ටම් පිරිනවා ආයශරය. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියනවා ගිහි ගෙදර ඉන්න නැත්තඳ හුඟක් වෙලාවට වෙනවා. මේ වගේ වැඩමුළුවක් හිටුවට පස්සේ අපිට ගන්න පුළුවන්. නමුත් ගෙදර ගියාට පස්සේ ඒක හිතාගෙන ගිල්ලොන්නේ හෙට වෙනකොට ඌව තියෙනවා. අනිද්දා ඉන්න අනිද්දා වෙනකොට ආයේ බොඳ වෙලා යනවා. ඒ යන්න හේතුව පරිසරයෙන් ලැබෙන සහයෝගේ අනුග්‍රහය නැහැ. ඉතින් ඒක භාවනා තටමැව්වට හරියන්නේ නැහැ. ඒක සීලෙම දෙන්න ඕන. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ඉක්මවලා ගිහිල්ලා මේ තියෙන වාතාවරණය දැනගෙන ආසන්න කාරණා දැනගෙන පරණ වෙච්ච මෝඩකම් තේරුම් අරගෙන සිල්ලුතුන් සත්පුරුෂයන් ඇතුළු කරමින් ඉදිරියට ගියොත් මේ සති උපේක්ඛා එහෙම නැත්නම් උපේක්ඛා ඒකාග්‍රතාව සහිත මේ චතුත්ථ ධ්‍යානයේ තව විෂිතුරු පැති හතරක් තමයි අරූප ධානය කියන්නේ. ඒ ඔක්කොගෙම තියෙන සති උපේක්ෂාවත් ඒකාග්‍රතාවයත් කියන එකේ මේ තැනට යනකොට ඒ යෝගාවචරය අර එතෙන්ට එනකන් උදව් වුණා වූ රූප කර්මත්තාන හොඳටම ගෙවම් කරලා ඉන්නේ. ඉතින් ඒ ගෙවම් කිරීම ජයග්‍රහණයක් විදිහට සලකලා ගෙවන් නෙවෙයි ඒ අරමුණක් ඇත්තෙම නැති නැත්නම් රූපාරම්මන ඇත්තෙම නැති රූපේ අභාවය ආකාශය පදනමක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒකත් වාතස්ථානයක ඒකට ආකාසානං චෛතන කියලා කියනවා. නමුත් ඒකට ගියාට පස්සේ වුණත් ආයසරයක් රූපයක් ඉඳපුවම් කඩාගෙන එනවා හරියට අර පළවෙනි ධ්‍යානලා දෙවෙනි ධ්‍යානයට කරුණු වෙන කිනාට විතක්ක ਵਿਚාර හිතුවක්කාරකම් කරනවා වගේ රූප වටින් ඇවිල්ලා පොඩ්ඩක් කෙනහිලිකම් කරනවා. එතකොට යෝගාචරයේ හිත රිදෙනවා. ආයසරයක් විවේකයට යනවා. ඉතින් මේ විදිහට මේ රූපය නැති අවස්ථාව තියෙනවා. ඒ වෙලාවේ වුණත් යාගේ හිතේ අරූප කොටස් තියෙන්න පුළුවන්. ආයසර රූපය ඇවිල්ලා මේ කරදර කරනවා. නිකන් නිින්දෙදි නැගිටිනවා. ආය නිින්දට යනවා. ආය නැගිටිනවා. ආය නිින්දට යනවා. ඉතින් මේ දෙකෙන් මේ යෝගාවචරණ නිින්දේ ඉන්න අවස්ථාව හොඳයි. නැගිටලා මේ කරදර හිරිහැර තියෙන අවස්ථාව හොඳ නැහැ කියලා වගේ මේ දෙක අතර තාරාතිරම් බලන්න යනකොට ඒ කෙනාට තේරෙනවා දැන් මෙච්චර භවනා කරත් තාම හිතේ කහට තියෙනවා ඇහැට කුණ වැටෙනවා වගේ කරදර තියෙනවා මෙන්න මේ විදිහට මේ රූපේ ඇති නැති භාවයේ පදනම් කරගෙන විඥාණය අවුලක් ඇති කරනවා ඒ නිසා මෙතන ගියාට පස්සේ හිතා ගන්නවා මේ මෙච්චර පිරිසිදු වුණත් විඥානේ මේක ඇතුළෙත් ගැටුමක් ඇති කරන එක. කේලම් කියන්නේ කේලම් කියලා දෙක දෙන්න ගැටන්නේ දෙන්න එකම එයා යාළු වෙනවා. විඥාණය අරූපෙත් එක්කත් යාළුයි රූපෙත් එක්කත් යාළුයි. හැබැයි අරූපේ රූපේ විරුද්ධකාරයක් කියලා දෙන්න අතර උල්පන්දම් ගෙනියනවා. එතකොට යෝගාචර පෙළෙනවා. එතකොට දන්නවා මේ විඥාණය තමයි මේ ඔක්කොම එවිල්ලීම කරන්න කියලා යා විඥාණේ නැති විඥානේ ඉක්මවලා අකින්චඤ්ඤායතන කියන රූප තිබුණත් කරදර වෙන්න එපා රූප නැතුණත් කරදර වෙන්න එපා. විඥානය ඇවිල්ලා ගොඩ පෙර කුදුරුකම් දෙයි. වහන්න එපා. ওই දෙකෙන් කොයි එකක්ද කිව්වා කියාට පස්සේ දෙකෙන්ම එන කරදර නැති වෙනවා. කරදරත් එක්ක ගැටෙන්නේ නැහැ. එතකොට යාර කිසිත් නැති ලෝකෙක ඉන්නවා වගේ ඒ කියන්නේ කරදර නැති එක නෙවෙයි තියෙන යුද්ධය යනවා. එයා දැන් ඉන්නේ බංකරයක් ඇතුලේ. එයා දන්නවා මට කරදරයක් ඉන්නේ නැහැ කියලා. අපේ පැත්ත දිනොත් හතර දිනොත් මට කරදරයක් නැහැ. මොකද එයා යම් ආරක්ෂක තැනකට ඇවිල්ලා නැත්තම් ඉබ්බකට ඇතුළට ගියා වගේ ඉන්න පුළුවන්. නමුත් ඒක ප්‍රകൃතිය නෙමෙයි. යුද්ධ කරන වෙලාවේ බංකරයක් ඇතුළේ ඉන්න බෑ. එහෙනම් එතන නතු ගෙදර ඵලයක්. ඉන්නවනම් බංකරය ඇතුළට ගිහිල්ලා යම් ශක්තියක් ආවට පස්සේ ආයේ ආයුධය අරගෙන එළියට එන්න ඕනේ. අන්න ඒ වගේ අර ආකින්චඤ්ඤායතනී කියන මූල ධර්මානුකූල හොඳම තැන යුද්ධයට ප්‍රകൃතිය නෙමෙයි. යුද්ධ ප්‍රകൃතිය නම් එළියට බහලා යුද්ධ කරන්න ඕනේ. මෙහාර කලබලයට බංකරේට රිංගුවාට ඒක පොඩ්ඩක් අර පිට charge කර ගන්න විතරයි ආයෙ එළියට එනවා. ආවට පස්සේ ඒ අරමුණු ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයේ කිනුල මෙතන රූපාරම්මන විතරක් නෙවෙයි ඒකට අරූපාරම්මන වෙන වේදනා සංඥා සංස්කාරත් වරින් වර ඔලෝසුන වරින් වර නැතු යනවා. හරියට කියනවා නම් Taman භාවනා කරනවා හොඳයි භාවනා යනවා නමුත් මේ කය තියෙන බවට දැනුමක් තියෙනවා. කරදරයක් නෑ. කය තියෙන බවට වේදනාවක් තියෙන. ඒක ඒක මේ බිඳ ගන්න බැරි ඉවසා දරා ගන්න බැරි වේදනාවක් නෙවෙයි. ඒක නැති වෙනකන් ඉන්නේ නෑ යා. ඒක තිබුණොත් කමක් නෑ. සද්ද තියෙනවා. කුරුල්ලෝ කෑ ගහනවා කට්ටිය කතා නෙවෙයි මට නෙවෙයි කතා කරන්නේ. ගණන් ගන්නෑ. ඉතින් හිතවිලි වගේක් එනවා. එකක්වත් මම හිතපුවා නෙවෙයි. කිසිම අදාළ භාවයකුත් නැහැ නිසා ඒවත් තියෙන වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. අන්න ওই දෙක මැද මෙයා මේ කුණාඩු මූලේ කුණාටු මොහොතේ නැවවදින්න බැරි වුණාට සාමාන්‍ය රැළදීදී නැවවදින්න පුළුවන්. එයා තේරුම් අරගන්නවා මේක තුල සමතුලිතතාවයක් හොයන්න පුළුවන්. කුණාටු මොහොතේ පදින්න යන්නේ නැහැ කප්පිටා. නමුත් දැන් කුණාටුවක් නැහැ හැබැයි මොහොත නතර වෙලා නැහැ. නව පදන. ඉතින් මේක තමයි ඔය ਸਰවචන් ආංශේ තාපසව ඉන්න කාලේ ආලාර කාලා මුද්‍රක රාම පුත්‍ර දෙන්න ගාවට ගියාම ආලාර කාලාම ඉල්ලු ඉගැන්නුවා මොකක්වත්ම මොහොතේ රැලක්වත් නැති තත්යක් වගේ බොහෝමත්ම නිස්සද්ද තැනකට යන්න පුළුවන් කියලා. හැබැයි ඒක ඉච්චර ස්ථාවර තත්යක් නෙවෙයි. යුද්ධ බිමේ බංකරයක් ඇතුළේ ඉන්නවා. එහෙම නැත්නම් හමුදා පුහුණුව කරනකොට අපි රෙජිමන්ට් එක ඇතුලේ පෙළ ගැහිලා සීඩුවෙන් ඉන්න වෙලාවක්. නමුත් යුද්ධෙට එහෙම කරන්න බෑ. යුද්ධෙට එක එකන පිටත් කරන්න ඕන. එතකොට එයා පහසුවෙන් ඉඳන් තමයි යුද්ධ කරන්නේ. ඉතින් මේ නේව සංඥා ආකින්චඤ්ඤායතන නිකන් මේ රෙජිමෙන්ටේෂන් කරන වෙලාවේ මාච් ෆාස්ට් එක කරන වෙලාවේ සීරුවෙන් ඉන්න වෙලාව. එතනදී මේ වෙලාවක් කියනවා පහසුවෙන් සිටින් කියලා විධාන එනවා. එතකොට රිලැක්ස් එකේ ඉන්නවා. හැබැයි ඊගා විධානය අපේ සීරුවේ යන්නේ බායි සීරු. ඉතින් ওই දෙක වගේ සීලුවෙන් එන වෙලාව උග්‍ර මේ විධානයකට යටවීම. අද උග්‍ර සීලයක්. නමුත් ඒ යුද පිටිය පුහුණු වෙනකන් යුද පිටිය නන් නෙමෙයි යුද හමුදාය පුහුණු වෙනකන් භාෂෙන් ඉන්න පුළුවන්. අන්නේ මේ දෙක අතර මැද <clears throat> යෝගාවචරය ගත කරන එකේ තද සීරුවෙම ඉන්න අවස්ථාව තමයි ආලාර කාලාම ඉදෙන්නේ. ඒ සුද්‍රග්‍රාම පුත්‍ර කිව්වා මෙහෙමම ඉන්න බෑ පරිංවර පොඩ පොඩ අරමුණු එනවා මොහොතේ පොඩි පොඩි රැලි තියෙනවා කමන්නේ නැව යන්න පුළුවන් කියලා එතන සමතුලිතතාවයක් පෙන්වනවා. ඉතින් ඒක කොච්චර ඉක්මනට අපේ සිද්ධාර්ථ තාපසතුමා ඉගෙන ගත්තද කියනවනම් බොහොම සුමානෙන් දෙකෙන් ඒක අල්ලගත්තා. ඇල්ලුවට පස්සේ උද්දකරාම පුත්‍රට හරි සතුටක් ඇති වුණා. මයිලක 500ක් සෙනඟ භාවනා කරනවා. හැබැයි මේ තරුණයා විතර මේක ඇල්ලුවේ නෑ කවුරක්වත්. කියනකොට මෙයාට තේරෙනවා තීරුවෙම ඉන්න ඕනේ නෑ. සාමාන්‍ය පොඩි පොඩි අරමුණු තියුණාට කමක් නෑ. හැබැයි ගමන නැතර කරන්න එපා. අපිට පදින්න පුළුවන්. කුණාටුවක් නෙවෙයි. ඉතින් මේක තේරුම් ගත්ත ගමන් කිව්වා අපි දෙන්න මේ පන්ති දෙකට බෙදාගෙන ඔයා 250ක් ගන්න මම 250ක් ගන්න මොකද මට හොඳටම පේනවා අල්ලගෙන මේ දක්ෂකමක් තියෙනවා කියලා. නමුත් සිද්ධාර්ථ තාපසතුමා මේ ගුරුවරයාට ස්තුති කළා කිව්වා නෑ මම කිං සච්ච ගවේෂී කිං කුසල ගවේෂී කියලා මම යනවා. මට මේ ස්තුතිය දුන්නට ස්තුතියි. මෙයාට ඇතුලෙන් තේරෙනවා මේක තාම භවයේ ඇතුලේ කියලා. භවයේ ඇතුලේ යන්න පුළුවන් ඉහළම තැනට කතා කරුවාට තාම භවයේ ඇතුලේ කියලා. ඒ බව තේරුම් ගන්න උද්දකරණ පුත්‍රට බෑ. එයිසයි කිව්වා මම තනියම යන්නම් කියලා. ගිහිල්ලා මේ නේව සංඥා නා සංඥායතනේ ඉඳලා එතනින් භවයෙන් එහා පැත්තට පයින් එක එහෙ නැත්තම් මේ මේ කක්ෂේ කඩාගෙන අනිත් පැත්තට පයින් එක තමයි සංඥා වේදිත නිරෝධය කියලා කියන්නේ. ඉතින් ඒක <clears throat> මූල ධර්මානුකූලව බැලුවොත් කාට හරි බලන්න පුළුවන් ඒ චුල්ල වේදල සූත්‍රයේදී ධම්මදින්න තෙරින්නාන්තගෙන් රහත් මෙහින්නාන්තගෙන් ඒ උපාසක ඉසහාක උපාසකතුමා අහන ප්‍රශ්න වගේක් තියෙනවා. කොහොමද ආර්යවෙනි මේ සංඥා වේදේ නිරෝධයට සමාදින්නේ කොහොමද සංඥා නිරෝධයෙන් විරුද්ධ ගැලවෙන්නේ කොහොමද ක්‍රියාවලිය එතකොට ගැලවෙන ක්‍රියාවලිය කොහොමද කියලා. ඉතින් ඒකෙදි පේනවා ඒ උද්දකරාම පුත්‍රගේ තැන ඉඳලා සරුවච්චන් වහන්සේ හොයාගත්ත දේ ධම්මදින්න තේරුම් අරගෙන ධම්මදින්න Tamanට ප්‍රශ්න අහන උපාසකතුමාට විස්තර කරන විදිහෙන් මේක රේකී ක්‍රමයට අනේකක් නෙමෙයි තියෙන්නේ. එතනින් එහාට ගමන හරීම සෙල්ලක්කාර ගමනක් තියෙනවා. නැත්තම් අහම්බයක් වාගේ. එහෙම නැත්තම් ඉලෙක්ට්‍රික් වැඩක් තියෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා සර්වඥාන්සේගේ සූත්‍ර වල ඒ චූල ශුන්්‍යත සූත්‍රයේ පළවෙනි ධ්‍යානයේ ඉනකොට හිත කොච්චරක් හිස් වෙලා තියෙනවද කෙලෙස් වලින් දෙවෙනි ධ්‍යානයට එනකොට ඊටදී කොච්චරක් කෙලෙස් වලින් හිස් වෙනවද 3 4 5 6 7 8 කියලා එක එක ධානවලදී ඊට වඩා සුකුම தত্ত্বවලටපත් කරනවා. නිව සංඥා නා සංඥායතනෙ කියලා කියන්නේ බාහිරේ කංකරච්චල් නැතුවමත් නෙවෙයි ඒව එකකින්වත් මම සැලෙන්නේ නැහැ. ඔය ගොඩාක් අඩුව තියෙන්නේ. ඒවා තියෙන්නේ නිකන් හෙවණැලි වාගේ. ඒවා තියෙන්නේ නිකන් පිළිඹිබු වාගේ. ඒවා ඒවා තියෙන නිකන් හීනෙන් දකින්න දේවල් වගේ. ඒ නිසා මම ඒවට සැලෙන්නේ නැහැ. හැබැයි සමහර විටක එහෙමවත් නැති වෙලාවකුත් තියෙනවා. සංඥාවක්වත් නැති වෙලාවක් තියෙනවා. සමහරට සංඥා ඇති තත්ත්වයක් තියෙනවා දෙකම සංඥා. ආන්න ඒ தത്വයට ගියාම ඒක මේ ගිහි ලෝකය මේ මනුස්ස ලෝකේ ඉඳ තියෙන සමත පැත්තෙන් යන තියෙන ඉහළම මට්ටම දේවල් නැතිකම නෙවෙයි ප්‍රශ්නේ ඒ දේවල් ගණන් ගන්නෑ හැබැයි ඊට ඉස්සෙල්ලා ඒ දේවල් මේ ඝන බහල ස්ත්‍රී පුරුෂ එහෙම නැත්නම් සටහන් ආකාර තියෙන දේවල් නෙවෙයි නිකන් ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිල්ලා සංඥා මට්ටමටපත් වෙලා තියෙන මෙයා දන්නවා මින් එහාට 100ට 100ක් පිරිසුදු වෙන බලන්න එපා. යම් කිසි ප්‍රමාණයක් තියේදී ඒව පිළිබඳව අභිනන්දනය කරන්නෙත් නැහැ, අභිවදනය කරන්නෙත් නැහැ, අජෝසනය කරන්නෙත් නැහැ. මේ සංඥා වශයෙන් පිට තිබුණාට පුංචි වේදනාවක් ඒක අභිනන්දනය කරන්න එපා. එහෙම නැත්නම් ඒකට වෛර කරන්නත් එපා. අභිවදනය කරන්නත් එපා. ඕක ගැන කාටවත් චෝදනා කරන්න යන්නත් එපා. අජෝසනය කරන්නත් එපා. ඔකට රිංග ගන්නත් එපා. මොකද මේවා නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කෑලි වගේ දේවල්. මේවා හේව නැලි. මේවා හීන. ඔක හොඳට දරාගෙන ඉන්න පුළුවන්. අන්නේ මට්ටමේ ඉඳලා යම් කිසි කෙනෙකුට තේරුනොත් දැන් භවය පැත්තෙන් බලනකොට සෑහෙන ශූන්‍යතාවයකට අවිල්ලා තියෙනවා. නමුත් තාම තියෙනවා මේ කය තියෙන තාක්කල් පවතින ජීවිතයේ තියෙන තාක්කල් පවතින මැෂින් එක ස්ලෝ රන් එකේ දුවනවා ඒකේ කම්පන වේග ටික තියෙනවා. දැන් ගියර් එකට කනෙක් වෙලා නැහැ. එන්ජින් එක ස්ලෝ රන් එක ඔහෙ දුව දුව තියෙන. ඒකවලක් තියෙනවා දඩබඩස් දඩබඩස් දඩබඩස් දඩබඩස් දඩබඩස් කාලා අර වාහනේ නැත කරලා තිනකොට වගේ. අඩුම දිවිල්ල දුවන්නේ. මෙයාට මේක තේරෙනවා. ඒ තේරුණාට පස්සේ ඒක ඉතින් අර අපි මෙතෙක් කල් තේරුම් ගත්ත විදිහට ලක්ෂ වාරයක් පුරුදු කරනවා. පුරුදු කරනකොට මෙයා හිතා ගන්නවා වර එක නිමිත්තක් තියෙන වර එක නිමිත්තක් නැහැ. තියෙනවත් තියෙන්නේ සංඥා ස්වරූපෙන් නැත්තත් නැත්තේ සංඥා ස්වරූපෙන්. ඒ නිසා වේලාවක මෙයාට හිතෙනවා එහෙ නැත්තම් බුදුචාන්හන්සේ මේ ඉඟියක් කරනවා මට මේ අනිමිත්ත චේතෝ සමාධිය නැත්තම් නිමිත්තක් නැතිකම තුල සමාධියක්. තමනේ නිමිත්තක් නැති තුල ඇතිකම තුල තියෙන බයක්. චකිතයක්, කම්මැලිකමක්, නීරසකමක්, එපා වීමක්, කොටු වීමක්, තනි වීමක් වගේ දෙයක් තියෙන. ඒ නිසා අපි වටේට අපි දන්න දේවල් වට කරගෙන ඉන්න ලෝකේ තමයි ගිහි ජීවිතය කියන්නේ. අපි ගෙදර ගියාම මට ඕන ටික පේන ඔක්කොම ටික. ඒතකොට ගෙදර ගියා වාගේ මට තේරෙනවා. හැබැයි කක්කා ගොඩේ තමයි. දැන් අලුත්ම තැනකට ගිහිල්ලා අපි වෙන තැනකට ගියාම අර gedara ගියේ හැකියාව නැහැ. හැංගීම නැහැ. අපි මං පොඩි කාලේ මං කියන දේක් තමයි කලිසම ඇඳගෙන ඉන්න තාක්කල් ගෙදර ගියා කියලා තේින්නේ සරම ඇඳගත්තට පස්සේ තමයි ඔන්න ගෙදර ගියා වෙන්නේ. ඔය කලිසම ඇඳගෙන කොච්චර විවේක වුණත් ඒ නිකන් දෙබල් කරුල් දෙක ගහගෙන ඕක තාම මේ සමාජයට මම හැමත් එන ගෙදර සරම ගැලෙවෝ වගේ. ඉතින් අපිට ඒක හැමතැනම සරව ගලවන්න බෑ. සරම ගලවනවා නෙවෙයි සමා වෙන්න කලිසම ගලවන්න බෑ. අරමක් අඳ ගන්න බෑ. මොකද යුනිවර්සිටි එකේ කතාවක් තියෙනවා රූම් එකෙන් එළියට ඇවිල්ලා කලිසම යන හිටියොත් මාෂල්ලා ගෙනියලා නඩුවක් දානවා. මොකද ඕකට යන්න ඕනේ මහත්තුරු විතරයි. යුනිවර්සිටි එක ඇතුළේ සරන් ඇඳගෙන ඉන්න තහනම්. ඒකට මාෂල්ලා ඉන්නවා මොකද ඕකට යන්නේ වැදගත් මහත්තුරු. දැන් අපි ගමේ ගොරකියෝනේ. අපි ගියාම අපි සරම ඇඳගෙන එළියට එනවා. ආවා මේ ඒකට එටිකට්ස් වලට හරිය නැහැ. මැනර්ස් වලට හරිය නැහැ. මම වත් එක වැඩට ගියා. මාස 6ක් විතර වැඩ පුහුණු කරා. ඉතින් ඒ ලොක් හරි සරයි මට කාමර දීලා තියෙන ඉතින් මට ඔක්කොම සලකනවා. කොහොම ඉන්නකම දැන් මාසයක් දෙකක් තුනක් යනකොට මම සීරියස් වැඩ කරනවා. ලොක්කා ටිකක් මටත් එක පොඩ්ඩක් යාළු වෙන්න වගේ පටන් ගත්තා. ආන්ට පස්සේ කිව්වා අල්ලපුවත් ඉන්න පත්තේ මහත්තයා එනවාද විසිට කෙනෙක් ඔයත් දෙන්න එකව සාලෙට. නැත්නම් මම ඉන්නේ සාමාන්‍ය කාමරේ. ඉතින් මම ගියා සතම ඇදගෙන. අම්මද බල බලනකොට අරගොල්ලෝ ඔක්කොම මගුල් ගෙදරට වගේ ෂෝක් එකට ඇඳගෙන දැන් මම යුනිවර්සිටි එකේ ශිෂ්‍යයෙක් මම යනවා සාලේට සරම ඇඳගෙන. ඉතින් අරගොල්ලන්ට දැන් කියාගන්න විදියකුත් නැහැ. දන්නවා දැන් විශ්වවිද්‍යාලේ ඉන්නේ ගොරකියෝ කියලා. ඒගොල්ලෝ විශ්වවිද්‍යාලේ ගිහලා නැහැ. හැබැයි විසිටර්ස්ලා ආපුවාම කලිසම ඇඳගෙන එළියට යන්න ඕන. අපිව දන්නේ ඉතින් මං ගානක් නැතුව හිටියා මොකද මට මොකද මම හෙළුවේ නෙමෙයිනේ. මගේ තරම් මං ඇදගෙන හිටියා එක්කෙනෙක්වත් මට කියන්න ආවේ නැහැ. හැබැයි මට ෆීලිංස් වලින් තේරුණා මම මැනස් දන්නේ මට මේ කට්ටියගේ ටේබල් මැනස් විසිටර්ස් කරන වෙලාවයි දන්නේ ඒ මොකද මේ සුද්ධ පටන් ගත්ත ක්‍රමේ. සුද්ධ පටන් ගත්ත ක්‍රමේ වත්තේ වැඩ යන්නේ එමය යුනිවර්සිටි එකේ වැඩ යන්නේ. ඉතින් අපි දන්නේ නැතුව අපි යනවා. නමුත් කෙසේ නමුත් කෙනෙකුට ඒ Taman gedara ගියා වගේ හැඟෙන්න වටේ නිමිති රාශියක් අවශ්‍යයි. අන්න ඒකෙන් තමයි කෙලස් ගලන්නේ. ඒ දන්නේ නැති තැනකට ගිය ගමන් අපිට පාළු ගතියක් දැනෙනවා. තනි ගතියක් දැනෙනවා. මම නිකන් රහෙන් කොන් වෙච්ච ගතියක් දැනෙනවා. අසරණ ගතියක් දැම ඊගාට මොකද කරන්න ඕන කියලා නිකන් ඇඟ නිකන් කුයි කුයි ගන්න පටන් ගන්නවා. ඉතින් ඒ දන්න දේවල් තියෙන තාක්කල් කවදාවත් නිවනක් නැහැ. ඒ නිසා අපිට දැන් එදිනදා ජීවිතේ දන්නේ නැත්නම් ගම බයක් ඇති වෙනවා. චකිතයක් ඇති වෙනවා. තනිකමක් ඇති වෙනවා. ඉතින් අපි කරන්නේ ඉක්මනට ආපවර හේදිච්ච රෙද්ද ආයෙ මඩේ දාගන්න එක තමයි. හොතෝත මඩේ දානවා කියන්නේ ඕකයි. දැන් මෙතෙන් ගියාට පස්සේ මෙයා බුදුබණ දැනගෙන මට අනිමිත්ත චේතෝ සමාධිය කියලා මොකක්වත් නැති දෙහි චකිතයක් නැතුව ඒකෝදි භාවයක් වේවා. එහෙම නැත්නම් ඒකාග්‍ර භාවයක් වේවා. ඒක භාවනා ළඟා වීමක් වේවා. අබැග්ගයක්වත් කරදරයක්වත් අරියාදුවක්වත් රැයෙන් තනිවීමක්වත් නෙවේවා කියලා මෙන්න මේ අදිෂ්ඨානය කරනකොට එයාට අර නීව සංඥා නා සංඥා කියන එකේදී න සංඥා කියන පැත්ත රසවත් වෙනවා. සංඥා සහිත පැත්ත පේනවා තාම පట్టල වෙලා නැහැ. එහෙම නැත්නම් එක පැත්තකින් කිව්වොත් අර ආකින්චඤ්ඤායතනයේ තිබුණු කිසිත් නැති తত্ত্বය පටල නැති තත්වයක් ඒකම මට දිගටම ඉන්න ලැබේවා කියලා වගේ අදිෂ්ඨානයක් මෙයා කරනවා. නැත්තම් අනිමිත්ත චේතෝ සමාධිය කියනවා. ඉතින් මේකට මට හිතෙනවා මෙන්න මෙහෙම කිව්වොත් අපිට මේකට අතරමැදි ස්ථානයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද්ද? අපි නිමිත්තක් සහිත සතිය පවත්තලා යම් වෙලාවක නිමිත්තක් නැති සතිය පවත්තන්න පුරුදු වෙනවනේ මේ අතරමැදි. අනිමිත්ත සතිය කියලා එකක්. ඉතින් හුඟව දෙනකොට ඒකට බය වෙනවනේ. මෙච්චර වෙලා අරමුණ පිනිපිනි සතියේ තිබ්බ. දැන් අරමුණ නැති වුණා. දැන් සතිය ගැලුණා. මෙන්න මේක නැතුව සතිය කියන එක අරමුණක් ඇතුව තමයි ආධුනිකය පණ ගන්න. නමුත් කල්යනෝ කල්යනෝට අරමුණක් නැති වුණත් කරන්න පුළුවන්. අන්න ඒකට යන්න නම් අරමුණක් යන අරමුණක සතිය පවත්තලා නැති වෙන වෙලාවේ කලබලයක් බයක් පෝර කෙලෑල්ල ඇදුවා වගේ ලෙස්සලා වැටෙනවා වගේ බය වෙන්නේ නැතුව මේක තුලත් සමතුලිතතාවයක් තියෙන්න පුළුවන්. අරමුණු නැති සතියක් පවතින්න පුළුවන් කියන එකට ලෑස්ති වීම සෙල්ලක්කාර වැඩක්. ඒකට ඒකට හිත සකස් කර ගැනීම සෙල්ලක්කාර වැඩක්. මොකද අපි දන්න විදිහට මේ ගුරුත්වාකර්ෂණය තියෙන එක හැම වෙලාවම උපස්තරයක් තියෙනවා. මෙතන වෙන්න උපස්තරයක් නැහැ. තිබිච්ච උපස්තරේ නැත්තම් අරමුණ ගෙවුණා. දැන් මෙයා සෙල්ලක්කාර වෙනවා අරමුණ නැති වුණාට සතිය තියෙනව නේද බැලුවොත් ඔව් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් හොඳටම ජීවිතේ අකරතැබ්බයක් ආවා කලබගෑනියක් ආවා ඒ සතිය තියෙනව නේද ඔව් සතිය තියෙනවා ඉතින් අරමුණ නැති වෙන්නවත් ඕනේ නෑ සතියෙන් අරමුණක් තියෙන්න ඕනෙත් නෑ තියෙන සතිය කෙලෙස් සහිත වුණත් සතිය පවත්වන්න පුළුවන් ඉතින් අපි කියලා දෙනකොට එහෙම කියන්නේ අපි කියලා දෙනකොට කියන්නේ අරණ්‍යකට යන්න රුක්ක මූලගත වෙන්න සිල් ගන්න මධ්‍යස්ත එක පවත්තන්න. ඇත්ත ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාලේ වාහන නැති පාරක ඉගෙන ගන්නෙ. ඉගෙනගෙන ගිහිනුනාට පස්සේ එයා ගිහිල්ලා කිව්වොත් එහෙම මට රස්සාවක් දෙන්න ඩ්‍රයිවිං පෝස්ට් එක මට ලයිසන්ස් දෙන්න හැබැයි සෙනඟ නැති පාරක මට එලවන්න දෙන්න ඕනේ කියලා. නේද වාහන නැති තැනක විතරයි මට එලවන්න පුළුවන් කියලා. බොස් කියාවියක් ඕක chimpanzee උරත් කරත හැකිනේ. ඌටත් කාර් එක ස්ටාර්ට් කරලා දුන්නා වින්දගෙන ඊ පිට්ටනියක දාලා. ඒක නෙවෙයි ඕනේ. ඔබට සෙනඟ ඉන්න දන ගෙනියන්න ඕනේ. අපෝ බෑ. එහෙමනම් බෑ කිව්වොත් හම්බෙයිද රස්සාව. අන්න ඒ වගේ මේ වඩා ගන්නාලද සතිය අරමුණ තිදින තිබේවා. නොතිබෙන්නේ නොතිබේවා. කෙලෙස් අරමුණක වේවා. තමයි නිතරම කෙලෙස් සහිත වේවා අරමුණක් වේවා අරමුණ නැතිවා කියන කොයි එකේ සතිය පවත්වන්න පුළුවන්ද කියලා බැලුවොත් තීරේවි එක මගේ දක්ෂකමක් නෙවෙයි manussත්ත්ව ප්‍රතිලාභේ පැකේජ් එකේ තියෙන එකක් ඒක. අපි කාදාවත් චෙක් කරලා නැහැ. කලබල වලට කැමති නැහැ. අරමුණක් නැති ප්‍රතිව පවතු සතියකුත් තියෙන්න බෑ කියලා අපි හිතාන ඉන්නේ. නමුත් කරදර අකටතබ්බ වෙනකොටත් පාවා නොදී දිගට භාවනා කරන එක තේරෙනවා. ඊට පස්සේ දැන් මේ සතියෙන් ගත්ත මේ සෙල්ලක්කාර ගතිය සමාධියකට දාන වෙලාවක හිතන්න. අරමුණක් තියෙනකොට සමාධිය තියෙනවා. අපි දන්නා බුද්ධානුස්සති අරමුණේ සමාධියක් තියෙනවා. මෛත්‍රී අරමුණේ සත්‍ය සමාධියක් තියෙනවා. දැන් ආනාපාන අරමුණේ සම්පූර්ණම අරමුණ ගෙවිලා තියෙද්දි තක්කමුක්ක වෙන්න එපා. කලබල වෙනවා ඒක සමාධියක් තියෙන්න පුළුවන්. කියලා අන්න අර හිතාගන්න බැරි පදනමක් නැති තැනක නැත්නම් මේ භවයෙන් කිසිම අඩයක් ගන්න නැතුව භවයෙන් කිසිම අංශුවක් ගන්න නැතුව භවයෙන් කිසිම හැරවුම් ලක්ෂයක් ගන්න නැතුව ඉබේම සතිය ඉබේම සමාධිය පිහිටන තැනකට අදිස්ථාන කරන්න බෑ භවරාගයේ තියෙන කෙනාට. ඈ විලා මෙතන මේ භවෙන් පොඩ්ඩක් ඉහඳ තියාගන්න ඕනේ. භවේ මේ උතුරු කට්ටක් වගේ එකක් ඕනේ. පట్టල වෙන්න කොනක් ඕනේ කියලා. නමුත් අතෙන් ගියාට පස්සේ එයා උත්සාහ කරනවා නැත්නම් අදිෂ්ඨාන මට්ටමට යනවා මට පුළුවන් සත්‍ය සමාධිය පවත්තන්න මේ අබුදරුවෝ gedara dora යාන වාහන රත්තරන් මිනිමුතු නෙවෙයි මේ භවයෙන් කිසිම අහුවරණක් නැති උත්සාහ කෙරුවොත් ඒක හැකියාවක් නමුත් ඒක මනුස්ස හිතකට කවදාකවත් එන කල්පනාවක් නෙවෙයි මනුස්ස හිත හැම වෙලාවෙම බොක්කේ ඉන්නකම් පෙකෙනි වලට වැදෑමහට සම්බන්ධ වෙන්න තුින්න බෑනේ නිසා බොක්කේ ඉඳද්දී වැදෑම ආයින් කරන්න එපා. බොක්කේ ඉන්නකම් පෙකෙන වෙලා කපන්නත් එපා. තම ලැබෑ හම්බෙච්ච ගමන් බැල්ලියක් උනත් මොකද කරන්නේ? පෙකෙන වෙලා කපලා දාන්න. මීයක් උනත් පැටියෙක් හම්බෙච්ච ගමන් පෙකෙන වෙලා කපලා දාන්න. වින්න බොම මොකද කරන්නේ? පෙකෙන වෙලා කපලා දාන්න. දැන් ළමයා අම්මත් නැහැ, වැදෑමත් නැහැ. පෙකෙන වෙලත් නැහැ ඉන්නවා. අනිත් වගේ මේ භවයේ අපි දවසක ගන්නවා විනිශ්චයක්. අපි මෙතෙක් කල යම් සැපයක් මම ලාභයක් සත්කාරයක් සිවෝලෝකයක් සිලෝකයක් සම්මානයක් මම අනන්‍යතාවයක් මම අසවලා කියලා ගන්න හේතු වෙච්ච යම් නිමිත්තක් වෙනවා යම් ඉහෙඳ ගත ගතියක් තියෙනවා යම් අංශු මාත්‍රයක් තියෙනවා අනේ ඒක නැතුව මට සතිය නැත්තම් සමාධිය වේවා කියලා එතකොට එයා හිතනද අර නීව සංඥා නා සංඥායතන වගේ අරමුණු ඇතත් නැතත් දෙකේදීම සතිය පවත්වපු කෙනෙකුට අරමුණ නැතුව තීදී සතිය පවත්වන්න හිතුණා එහෙම කරා අත්දැක්කයි කියලා අරමුණේ සතිය විතරනේ සමාධියක් තියෙනවා කලබල වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ජීවිතේ මැරිලා කලබල වෙන්න දෙයක් නැහැ. හැබැයි මැරිලා නෑ තව මේ තාම මේ ජීවිතේ ඉන්නේ. හැබැයි ආධ්‍යාත්මික මේ අනිමිත්ත චීතෝ සමාධිය කියලා කියන්නේ ආධ්‍යාත්මික සීදීනස ගැනීම. epistemological suicide. එහෙම නැත්නම් ජීවත් වෙද්දිම මම මේ හන්දට යනකොට මව් යානෙන් සම්බන්ධය කපලා දානවා. කපලා ෂටල් එක විතරක් යනවා හන්දට. කට්ටියට අප්සෙට් වගේ මට පේන්නේ මට පේනවා මුහුණ දිහා බලනකොට ගෙදර යන්න ඕන යන්න ඕ කියලා හිතෙනවා. ඉතින් ඊට පස්සේ දැන් බුදුජානක කියනවා මේ අනිමිත්ත චේතෝ සමාධිය අදිෂ්ඨාන කරලා පස්සේ යාට තේරෙනවා මේ අනිමිත්ත චේතෝ සමාධියත් අபிසංකතයක් අபிසංස්කාරයක්. හිතින් කරන ලද අදිෂ්ඨානයක් එවනතන සංස්කාරයක්. ඕකත් දුක පිණිස හිටිනවයි කිය. මේ හිතලා ගත් එකක් නේ. පතලා ගත් එකක් නේ. අදිෂ්ඨාන කරලා ගත් එකක් නේ. ඒ නිසා යම් වෙලාවක මේ කෙනාට යම් චේතෝ සමාධියක් ලැබෙනවා. මොනම නිමිත්තක්වත් ගන්න නැතුව ඒකට ගියනකොට එයා දන්නවා මේක පළවෙනි බන්ධියේම ලාභයක් නෙවෙයි මොකද මේක චේතනා කරලා ගත් එකක් මේකත් අபிසංචේතිතං අபிසංඛතං මෙන්න මේ ලබාගත් මේ චේතෝ සමාධිය. අනිමිත්‍ය චේතෝ සමාධියත් ඉවර වෙන තැන බලන්න පුළුවන් කියලා. මේ චේතනා කරලා ලැබපු එකේ ඉවරේ සිද්ධ වෙන චේතනාවකින් නෙවෙයිනේ. මම දන්නේ මම මේ ගෙදර යන දින කට්ටිය පටලනවාද කියලා. චේතනා කරලා යනවා කිසිම නිමිත්තක් නැති සමාධියකට ඊට පස්සේ යනවා මේකෙත් Nirodhe. ඒකට ඒක සිද්ධ වෙන්නේ අහම්බෙන්නේ. ප්‍රාර්ථනා කරනවා මට මේ අනිමිත් චේතු සමාධියට යන්න කියලා. ගියා. හැබැයි ඒත් දන්නවා මේක සංස්කාරකින් ඇති කරපු දෙයක්. නිසා විඥානයේ මෙතනත් පුංචි ආහාරයක් තියෙනවා. දැන් මේ ඇති කරගත්ත චේතු සමාධියේ නැතිවීම ඒකේ Nirodha සම්පූර්ණ ස්වභාව සිද්ධිය. ආනේ එතෙන්ට යෑම ගැන එතකොට අපිට ලැබෙන ආ අනිමිත් චේතු සමාධියේ Nirodheට ගියාම ඒක සංඥාවෙන් සහ වේදනාවෙන් දෙකෙන්ම වෙන් වෙච්ච Nirodhayak. සංඥා වේදනා. ඒ නිසා සංඥා වේදිත Nirodhe කියලා කියනවා මොනවත්ක්ම නැති දෙයක් මත සමාධියක් ඉල්ලනවා. ඒක ඉල්ලලා ගන්න. ඊට පස්සේ ඒ සමාධියේ නැතිවීම දැන බලනවා. ඒ සමාධිය ඉවරේ බලනවා. අපි මෙතෙක් කල් බැලුවේ ආශ්‍රත් ප්‍රසවාසයේ ඉවරේ. අපි මෙතෙක් කල් බැලුවේ වේදනාවේ ඉවරේ. අපි මේ දෙකල් බැලුවේ සංඥාවේ ඉවරේ. අපි මේ දෙකල් බැලුවේ සංස්කාර වල ඉවරේ. අපි දෙකල් බැලුවේ විඥානය අරන දෙකට බෙදලා ආණ්ඩු කරන එක ඉවරේ. දැන් ඊට වැඩිය ගැඹුරකට ගිහිලා කියනවා අනිමිත්ත චේතෝ සමාධියේ ඉවරේ බලනකොට ඒක තන්නේ ක්‍රම අහඹයක්. ඒක නිසා විසාකෝපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ සංඥා වේද නිරෝධයේ සමවැදීම කොහොමද කියලා. ඒතර කියනවා සංඥා වේදිත නිරෝධයට සමවැදී වා කියලා හෝ සමවදිමි කියලා හෝ සමවැදිලා කියන හැඟීමක් ඒ යෝගාවචරයට එන්නේ නැහැ. ඒක එහෙම හිතලා ගන්න එකක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ අර තිබිච්ච චේතෝ සමාධිය ඉවර වෙනකොට ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒක නිසා කාටවත් මට අසවල් වෙලාවට සංඥා වේදිත නිරෝධයට යන්න ලැබේවා කිව්වට චේතනාවෙන් එතෙන්න යන්න බෑ. යමි කියලා පූර්ණ අදිෂ්ඨාන පූර්වකව අර ප්‍රකාශ කරන්නත් බෑ. ගියයි කියලා දන්නෙත් නෑ. හැබැයි එයා ඊට කලින් ලක්ෂ වාරයක් මේක කරලා තියෙන නිසා එතෙන්ද ගියාට පස්සේ හිත ඉබේම සිද්ධ වෙනවා පෙර කරන ලද ඌරුවානෝ. හැබැයි ඊට සිද්ධ වෙනවා. ඊට පස්සේ උපාසකතුමා අහනවා ආර්යවෙනි යම් කිසි කෙනෙක් නිරෝධ සමාපත්තිය ඉඳලා උත්හාණය කොහොම සිද්ධ වෙන්නේ කියලා. ඒකත් මම උත්හානේ වේවා කියලා කරන්න බෑ. මොකද ඒක ඇතුලේ කවුරුත් නැහැ. සංඥා වේදනා සංස්කාර මොකුත් නැහැ. මම උත්හාන වෙමි කියලා මේ පටම පුරුෂ ඒක වචන වර්තමාන විධානයක් කරන්නත් බෑ. උත්හාන වෙනවා කියලා දන්නෙත් නැහැ. අරක හරියට ඉවරුණාට පස්සේ ඒක සිද්ධ වෙනවා. එතකොට අහනවා දැන් නිරෝධ සමාපත්තියට යනකොට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන මේකේ තියෙන කයේ කරන්න පුළුවන් අඩුම ලන්සුවට කයක් ජීවත් වෙන කයක තියෙන අඩුම ලන්සුවට කියනවා කාය සංකාර කියලා. ඒ තමයි ආසස් ප්‍රසාර. වචී වචනේ තියෙන දෙඩුවේ නැතුවට හෙලිකිරුව නැතුවට වචනේ ඇතුලේ හටගන්නේ පද්ධතියේ මුල වෙන්නේ විතක්ක ਵਿਚාර. ඒකට කියනවා වචී සංකාර කියලා. හිතක් හටගන්නේ සංඥා වේදනා දෙකේ. චිත්ත. ඒකත් නැහැ. මේ වගේ කොයි එකටද කොහොමද මේ නිරෝධ සමාපත්තිය දක්වා යනකොට මේකේ අනුපිළිවෙල කොහොමද කියලා. ඇති ඒක ධම්මදින තෙරිනාංශ කියන ඉස්සල්ලාම නැති වෙනවා දැනෙන්නේ Tamanට වචී සංකාර. ඒකයි මේ අමරණාත් කියන්නේ කතා කරන්න එපයි කියලා. කතාවෙන් තමයි අපි ඔක්කොම කෙලස් ටික කෙලස් කියලා කියන්නේ කෙලස් තියෙන බවට දැනගන්න පළවෙනි ලකුණ තමයි වචනේ හරියට පාවිච්චි කරන්න බෑ නැත්නම් අපි දන්නවනේ සම්මා දිට්ඨි සම්මා සංකප්පවලට පස්සේ සම්මා වාචාණය වලින් පටන් අරගන්න. සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ නිසා කෙනෙක් කෙලසීම සහ නිකලසීම එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධය හෝ අපාය. එහෙම නැත්නම් මනුස්ස ලෝක. නැත්නම් දේව ලෝකේ. නැත්නම් මනුස්ස ලෝකෙ බ්‍රහ්ම ලෝකේ ඒ වෙලේ එයාගෙන් ඉහළට යනකොට යනකොට විශේෂම සංඥා වේදේ නිරෝධය කියන සිකප්පත්ත தത്വෙට යනකොට එයාට තේරෙනවා මගේ ඇතුලේ බාහිර කතා විතරක් නෙවෙයි ඇතුළත කතාවක් නැහැ ප්‍රපංචිකුත් නැහැ අර වෙනද වෙන ඇතුලේ දොඩමලුව තියෙන තාක්කල් දැනගන්න ඕනේ මේ තාම අඩු කරන්න උත්සාහ කරනවා හික්මීම තියෙනවා හික්මීමේ ප්‍රතිඵල තියෙනවා හැබැයි තාම ඉඳලා හිටලා මේක මතුවෙන ගතිය තියෙන නිසා සතුටු වෙන්න පුළුවන් මේ කරන වැඩේට උදව් ලැබෙනවා ප්‍රතිඵල තියෙනවා නමුත් වචී සංකාර තියෙනකන් කාය සංකාරයක් සංසිඳෙන්නේ නැහැ කාය සංකාර කියලා කියන්නේ හුස්ම හුස්ම සංසිඳින්න ඉස්සෙල්ලා මේ වචනේ දොඩමලු ගතිය සහ ඇතුළත කරන කතාව සංසිඳීමක පෙරමග ලකුණු තියෙනවා. මේ ඇතුළත කරන කතාව තමයි අපි ওই විතක්ක ਵਿਚාර කියලා සාමාන්‍ය චෛසික දෙකට දාලා කතා කරන්නේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ කියනවා අපි කතා කරන්න ඉස්සරලා හිත පෙළ ගැස්චීමකට එනවා මම මේක මෙයාට දැන් කියනවා කියලා. ඒ පෙළ ගැස්ම Taman දන්නෙත් නැහැ. අන්න අර කියන මංගිට දැන් දෙකක් කතා කරනවා කියලා ඔන්න පටන් ගන්නවා මේ පැත්ත. එනත යාළුවෙක් කරන මූණ හදනවා how are you කියන්නේ මේ ලෑස් වෙන ඇතුලේ. ඒ කෙනා දන්නේ ඒ ඒ අහු ඉදිරියට යන පුද්ගලයා අනුව ඒ ඒ ඒ සෙට් තියෙනවා අපි ගාව. කලින් හදාගත්ත ඒ සෙට් එක එළියට එනවා. ඉතින් දෙයියොන්ට අහුවෙන දිබ්බ සෝත ඥානය කියලා කියන්නේ කටහඬ නෙවෙයිලු දෙයියෝ දකින්නේ අර හිත ඇතුලේ හැදෙන විතක්ක විපහරේ දෙයියන්ට තේරෙනවා. දැන් මෙයා කියන්නේ යන්නේ මේක. ඇතර ඒ පුද්ගලයා දන්නෙත් නැහැ. හැබැයි දෙයියෝ දන්නවා. ඊට චිත්තක්ෂණය ඉස්සර දන්නවා මෙයා යන්න හදන්නේ කෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර හැදෙන හැටි බැලුවොත් ඒක අහම්බෙන් සිද්ධ වෙන අකරතැබ්බයක් නෙවෙයි. ඒක වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලේ අන්තිම නරකයක තමයි බොරු කේලම් හිස් වචන පරුස වචන කියන වචී දුස්චරිත. අද ලෝකයේ මේ ජනමාධ්‍ය විතර බොරු කේලම් හිසචන පරිසවචන තියෙන යෝගයක් මානව ඉතිහාසෙ තිබුණේ නැහැ. කිව්වොත් බොරුවක්. කිව්වොත් බොරුවක්. ඒක කොච්චර අපි හැබැයි වෙලාද කිව්වොත් අපිට ජනමාධ්‍ය නැතුව ජීවත් වෙන්නත් බැරි වෙලාද? දැන් ගෙදර ගිය ගමන් මොකද කරන්නේ? පරණ පත්‍ර ටික අරගෙන අර කක්ක ටික ඩෝස් එක ගන්නවා ගිහ ගම. ඉංගල පත්‍රයක් තේ එකක් හදන කකුල් දෙක උඩ දාගෙන පත්‍රේ බලන කට්ටිය ගල මේ කෑ ගහන්න එපා මට මේ පත්‍ර ටික බලා ගන්න බෑන පහු ටිකේ නිවුස් බැරන නිවුස් රිවීල් එකක් හරි ගන්නවා. ඒ තරමටම ජනමාධ්‍ය අපි මේ වචී සංඛාර වලින් අයින් කරන්නෙම නැති වෙන්න පොරොන්දු කරගෙන අපිත් එක්ක වැඩ. අපි ගෙවන ටැක්ස් වලින් සෑහෙන ගාණක් ඔයගොල්ලෝ ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ අපිට දෙනවා ඒව බෑ මෙහෙ ඉන්නවනම් නිවන් ලබන්න බෑ. මේ සංඥා වේදන නිවේදිත නිරෝධ කතාවක් බෑ. අපි කියන දේ අහපන්. මොන්න තරම් ක්‍රම වලට අපිට තොරතුරු එවනවද කියලා බලන්න. බැලුවල් මන්නම් පේන්නේ මේ හුලඟක් එන්නේ ඉස්සලා කියනවා අද්ද සුළුසුණක් එනවා කියලා. ට්‍රැෆික් ජෑම් එකක් එන්නේ ඉස්සලා කියනවා අම්මෝ තතයි ওই පාරේ යන්න බෑ ට්‍රැෆික් ජෑම් එකක් කියලා. ස්ටෝම් ගේජ් අපිට හිතෙන්නේ ඇත්තටම කොච්චර වටිනවා. ඔය වටිනවද අම්මව මුන් අපේ අම්මා අප්පා දෙන්නේ නැති උදව්වක් නෙමෙයි කරන්නේ. ඔය අතරමැද ඉඳපු ගමන් ටක් ගාලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරන ඔන්න ගෑණියක් එනවා රෙද්ද නැතුව. ආහා වැඩේ හරි. ඉතින් ඊට පස්සේ ඊට පස්සේ නැත්නම් අලුත්ම ප්‍රොඩක්ට් එකක් එනවා. මේ මාසෙ දන්නේම නැහැ. මේ ගැජට් අතේ තියාගෙන ඉන්නකොට මේ මාසෙ කොහාටද මෙහෙ වෙන්නේ කියලා. පෙනෙන්නේ නම් අම්මෝ ඉස්සර පස්සර වෙලා අපිට අවශ්‍ය කරන ඔක්කොම දීගෙන නිකන් අපිට මුර දේවතාවක් වගේ වැඩ කරනවා. ඉතින් අපිට කියන්න පුළුවන් ද එක එක්කෙනෙක් වශයෙන් අපි ගත්තොත් අපි මේකට සහයෝගය දක්වන්නේ ඒක සමාජයේ තියෙන අපුර කියලා සමාජයට බම්බු ගහන්නවත් බෑ අපි සහයෝගය දක්වේ නැත්තම්. දයන්සේ නිකමට විහිළුවට වගේ කියනවා අරඤ්‍යගතෝවා. ඒකේ මොකක්වත් නැහැ. ඔය මොකක්වත්ම නැහැ. සංඥා වගේක් තියෙනවා කුරුල්ලෝ කෑ ගහනවා ගස් වැවෙනවා උලන් එනවා ප්‍රශ්නේ නැහැ කවුරක්වත් එකෙන් කොමෝඩිටි එකක් හදාගන්නත් නැහැ බිස්නස් නුත් නැහැ අපිට මොකද්ද කියන්නේ බලෙන් වද්දන්නේ නැහැ මේකේ මේ බලෙන් වද්දන ගතිය ඇඟට දැනෙන්නේ නැහැ මේ අචී සංකාර නැතුණට පස්සේ කාය සංකාර නැති වෙනවා එහෙම නැත්තම් කියන්නේ කාය සංකාරයක් නැති වෙන්නේ ඉස්සෙල්ලා වචී සංකාර නැති වෙලා තියෙනවා කාය සංකාර කියලා කියන්නේ ගොඩාක් කයක තියෙනවා සසඤ්ඤීමි සමනකේ කියලා සංඥාව සහිත මනස සහිත කයක ක්‍රියා රාශියක් තියෙනවා. ඒකේ තියෙනවා අඩුම ලන්සෝ කියලා එකක්. මේක නැත්තම් කොහොමද කය පවතින්නේ? මේක නැත්තම් කවදාකවත් සංඥාව පවතින්නේ නැහැ. මොකද්ද හුස්ම? ඒකට කියන්නේ අස්සාස පස්සාස. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අඩුම ලන්සොට හුස්ම දෙනවා නැත්තම් Taman ඉන්න කය එහෙම නැත්නම් හුස්මෙන් ඇති වෙන ඉතුරු අතුරු ඵල තියෙනවානේ. කොයි එක වුණත් අපිට නිමිත්ත කරගන්නත් පුළුවන්. ඒ දක්වා අඩුණයි කියලා කියන්නේ අනිකුත් කාය සංකාර අපි අයින් කෙරුවා. දැන් මගේ කාය සංකාර තියෙනවා. ඔව් හැබැයි ආනාපානට සීමා වෙලා. එතකොට කාය සංකාර වලින් වෙන්න තියෙන කරදර මේ ආනාපාන කරදරය හරහා ප්‍රතිස්ථාපනය කරනවා. හුස්ම තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම තියාගෙන. එහෙම නැත්නම් වමේ දකුණේ තියාගෙන. එහෙම නැත්නම් කයේ තියාගෙන. ඉතින් දැන් මේ දවස් ගානක් භාවනා කරපු කට්ටිය දන්නවා යම් හේයකින් අපි මේ කයේ තියාන හිටියොත් නැත්නම් හුස්මේ තියාන හිටියොත් පිම්බි මැක්ලිමේ තියාන හිටියොත් වමන දකුණ දිහාට මේක එන්නේ එන්නේ එන්නේ ගෙවෙන්න පටන් ගන්නවා. දැන් මේ ගෙවෙනවා කියන්නේ කාය සංඛාර ගෙවෙනවා. අර දෙවෙනි තන්තරට අවශ්‍ය කරන ආහාර පොහොර දැමීම නතර කරනවා. ඉතින් එතකොට හිතෙනවා මැරෙයි කියලා. හුස්මනේ කය පවත්වන දෙන අන්තිම අඩුදේ ඉතින් ඒක නැති වෙනකොට নানা ප්‍රකාර විදිහට මේ කය විකාර කරනවා. කයේ ඉන්න තියෙන හැම අඟර දඟර කොමල පපා ඔමරි පපා නටව නටව නලව නලව මේ හුස්ම නැති වෙගෙන එනකොට කය කරන දේ එක්කෙනෙක් කරන දේ තව කෙනෙක් කරන්නේ ඒ ඔක්කොම ආන්තික වැඩ වගේක් යනවා මැරෙයි කියලා හිතනවා. කය නල්ලවෙනවා. සුලිසුලන් ආවා වගේ. ගිනි කඳු පුපුරනවා වගේ. වාතයෙන් පුම්බනවා හකුලනවා වගේ විශාල වැඩ කොටසක් යනවා. එතකොට තීරණ පටන් අර ගන්නවා. කය මරණය නෙවෙයි, කාය සංකාර නැති වෙනකොටම අපි හිතලා නෙවෙයි, අපේ කය මේකට ප්‍රතික්‍රියා කරනවා. කැමති නෑ වැඩි වෙනවට. මොකද මේ පරිණාමය හැදිලා තියෙන මේ අපේ ජාතිය බෝ කරන්න මේක. අය හදලා තියෙන જાතිය බෝ කරන්න. නමුත් ඒකේ මේ සංඥා මේ කාය සංස්කාර අඩු වෙගෙන යනකොට ඒ කයෙන්ම එනවා. ඒකට විරුද්ධව නිකන් ඇඟෙන් එන ගතියක් තියෙනවා. මොනවා හරි විකාරයක් කරනවා. ඉතින් මේ විකාර කරනකොට එයා හිතන්නේ බෑ බෑ බෑ මේ භාවනා කළා හරියන්නේ මේ ආනාපානේ තමයි මේ වැඩේ ඉන්නේ මං ආනාපානේ නැතුව එන වෙන භාවනා කරන්නද කියලා. පිම්බීම හැකිනවා හොඳයි හොඳයි. ඒකත් කරලා බලන්න ඒකෙත් ඔතෙන්ටම තමයි යන්නේ. කොයි එක කෙරුවත් ඕකේ එනවා. ඉතින් අපේ සිංහල බෞද්ධයාට කර්මස්ථාන 40ක් තියෙනවා. එකක් කරනවා, ඒක නැති වෙනකොට ඊගාවෙක් කරනවා, ඒක නැති වෙනකොට ඊගාවෙක් කරනවා. ඒ කර කර කර කර ඉන්නකොට ඕම් මැරලා යනවා. ඒ මේ ඔක්කොම කරන්න බෑනේ. මේ එකක් කරන දිගට යන එක තමයි හැමතැනම කමටහන් සුද්ධ කරන එකට කියන්නේ හැමතැනම ලිං ආහරණය කාට කවදාකවත් වතුර හම්බ වෙන්නේ නැහැ. උට වතුර හම්බ වෙනා හොඳ තැනක් බලලා අඩියටම යන්න ඕනේ. හාරන්න පටන් ගන්න ලේසි. අඩියට යන්න අමාරුයි. පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ පෞරුෂත්වයේ වර්ධින දෙක වෙන්න පුළුවන්. ඒකට කවුරුත් වායි කියන්න බෑ. ඒ නිසා කෙරුවොත් වෙන්නේ ඒ අරමුණ ගෙවි යාම ඔය එක්කෙනෙක් අත හිතන් ඉස්සලා සිද්ධ වෙනවා. හැම කෙනෙක්ම හිතනට වැඩිය ඉක්මනට මේක සිද්ධ වෙනවා. ඒකේ තියෙන බයටම අපි හයියෙන් හුස්ම ගන්න. එහෙම නැත්නම් නිින්දට වටනවා හිත. එහෙම නැත්නම් සලුවක සල්ලා නැගිටිනවා අනේ බැලුව බැලුව බැලුව හුස්ම පේන්නේ නැහැ නේ කියන. හුස්ම අහුවෙන්නේ නැහැ නිසා මට ආනපාන නැතුව වෙන එකක් ගන්න බැරිද කියලා. ආ ඒක දුන්නාට පස්සේ කියනවා දැන් ආනපානෙ පේනවා. දැන් මොකද කරන්නේ? බුද්ධමාකාර සෙල්ලම් වගේක් මේකේ තියෙන්නේ. හැම කෙනාම මේ දෙන උත්තරෙන් පේනවා එකක් තමයි අපි හිතනට වැඩිය ඉක්මනට ආනපානෙ තුනී වෙනවා. මේක අදාහ ගන්න බැරි තරම්. බුදුජානන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ විදිහට මම දීපු උපදෙස් ගන්න ඕන නම් අවුරුදු 7කින් මේ වැඩේ කරලා දෙන්නම් කියලා. අවුරුදු 7ක්ම ඕනේ මහණි 6කිමුත් කරන්න පුළුවන්. 5කිමුත් පුළුවන්, 4කිමුත් පුළුවන්, 3කිමුත් පුළුවන්, 2කිමුත් පුළුවන්, 1කිමුත් පුළුවන්, 6 මාසෙන් පුළුවන්, 3 මාසෙන් පුළුවන්, මාසෙන් පුළුවන්, මාස භාගෙන් පුළුවන්. දවස් 7ෙන් පුළුවන්. ඇත්තටම දවස් 7ක් යන්නේ නැහැ. ඇත්තටම දවස් 7ක් යන්නේ බෝධිදාය සූත්‍රයේ සඳහන් කර තියෙන මේ කාරණාව දන්නවනම් උදේ දැනගත්තොත් තැන් දැවෙනකොට මේක අත්දකින්න පුළුවන් මේ කාය සංකාර කියන එක. කොච්චර වෙලා යන දෙයක් නමුත් ඒකට බය නිසා අපි හයියෙන් හුස්ම ගන්න නිසා එහෙම නැත්නම් මේ නින්දට හිත වැටෙන නිසා එහෙනම් පරියන්කෙන් ගැලවිලා යන නිසා අපිට මේක දැනගන්න විදියක් නැහැ. අපි හිතමු අපිට පුළුවන් උණයි කියලා. හුස්ම ගෙවෙනකන් යන්න. ඊට පස්සේ යටමට්ටමේ තියෙනවා අරූප ධර්ම ධර්ම සංඥා සහ වේදනා දෙක. මේ සංඥා තා වේදනා නිසා අපේ කෙරුවාවල් වලට අපි කියන සංස්කාර කියලා. සංඥා සහ වේදනා වලින් අපි අවුස්සලා අපේ යම් චේතනාපූර්වක ක්‍රියාවක් කරනවනේ ප්‍රතික්‍රියාවක්. මේ වෙන දේ හලහප්පනවනේ අපි. දැන හෝ නොදැන. ඒකට තියෙනවා අසම්පජාන කාය සංඛාර අසම්පජාන වචී සංඛාර කියලා අපි දන්නේ නැතුව ඇඟ ඇතුලින් එනවා ජීවිතාශාව නිසා භාවනාව කඩාගෙන ප්‍රතික්‍රියා වගේක් එනවා. ඒ ප්‍රතික්‍රියාවට යෝගාවචරය අහිංසකයි. ඇත්තම යෝගාචරයව දන්නේ නමුත් වාර්තාගත කෙරුවේ නැත්නම් ගුරුවරයෙකුට හදලා දෙන්න බෑ. ඒ නිසා යායව කෙරුවා හෝ වේවා වුණා හෝ වේවා කියන්නේ භාවනා කරන්න යනකොට මගේ ඇඟේ හීන දඩි දානවා. හાર્ට් එක බීට් වෙන්න පටන් ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. ඔක්කොම අසම්පජානව සිද්ධ වෙන්නේ. හැබැයි කාය සංස්කාරකින් පෙන්නනවා. කය නලවලා පෙන්නනවා. එහෙම නැත්නම් වචී සංස්කාරකින් පෙන්නනවා. ඉතින් යෝගාවචරයා මේ විකාර කරනවා නෙවෙයි. අර ගිනාවු කර්ම ශක්තිය වලින් ආවෝ අසම්පජානව සිද්ධ වෙනවා. ඉතින් ඒකට ගුරුරේ බය වෙලා කරන්නත් බෑ. තොවිල් නටලා කරන්න දෙයක්වත් නෑ. එයාට කියන්න ඕනේ මේ චේත සංඥා චේතනා සංඥා වේදනා දෙක නැති කරපු ගමන් සංස්කාරවල ජම්ම ගති ආසව ධර්ම අනුසේ ධර්ම දැන් මතුවෙන්න පටන් ගන්නවා මොකද ඒකට පරිඋත්ථාන කෙලෙසුත් නැහැ වීතිකම කෙලෙසුත් නැහැ අරව ගොජ දාන්න පටන් ගන්නවා ඉතින් මේ ගොජ දාගෙන එනකොට ඒක පක්ෂව නෙවෙයි හුඟක් වෙලාට එන විපක්ෂව හැබැයි යෝගාවචරය කරන හැම ක්‍රියාවක්ම අර අනුසේ ධර්ම වලට පොහොර දාන වැඩ කරනවා ආසව ධර්ම වලට පොහොර දාන වැඩ කරනවා චේතනාව වලට පොහොර දාන වැඩ කරනවා. ඉතින් බුදුරජාණන්සේ ද්විති චේතනා, පඨම චේතනා සූත්‍රයේ සඳහන් කරනවා මේ තරමට ආපු යෝගාවචරයා. යංකි යං චේතිතං යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානස්ස තිතිය. විඥානේ පවතින දැන් වචී සංඛාර නෑ. ඒක හොඳට අයින් කරගත්තා. කාය සංඛාර නෑ. කයත් හොඳට තැම්පත් වෙලා හුස්මත් නෑ. දැන් යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති අය චේතනාවක් කරුවොත් මට ඉක්මනට නිවන් ලැබේවා මත මොකක්ද මේ தත්ත්වය මම මේක දැනගන්න ඕන කියලා ඒ ඇති විඥාණයට අඳ ගහන යන දිග ගමනක් ඒ වෙලාවේදී මේ භාවනාවේ මදහත් බව සුන්දර භාවය සමස් භාවය කඩාගෙන තර්ක මනසලීට අවිල කියනවා ඊයේත් මේක ආවා අදත් ආවා. මේක දැනගන්න ඕන. ඊට වැඩිය අද අඩු වෙන විද ඊට වැඩිය වැඩි වෙයි කියන එක කිරන්නම ඊට පටන් ගන්නවා. ඒ එන්නකොටම චේතනාවක් එන්න පටන් ගන්නවා. ඉති යෝගාවචරය කියන්නේ මෙතෙන් ගියාම ඔය උපයාගත්ත දේ එකක්. උපයාගත්ත දේ රකින්න කියන එක තව එකක්. උත්තාන සම්පදාව එකක්, ආරක්ක සම්පදාව එන්ස උතින් ගිහිල්ලා චේතනා කරන්න එපා. හරි අමාරු නැත කරන්න. ඉතින් ඒක නිසා ගිරිමානන්ද සූත්‍රයේදී සරුවචනන්සේ දස සංඥා පෙන්වනකොට කියනවා ඒ සබ්බ සංඛාරේසු සබ්බ ලෝකේ අනාභිරත සංඥා කියලා එකක් කියනවා. මේ ලෝකයේ තියෙන අභිරති ගැන දන්නාමනේ. අභිරත නොවීම පිණිස සංඥාවක් තියෙනවා යේ ලෝකේ උපයෝපාදානා චේතසා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා කිසි දෙයකට එළඹෙන්න එපා කිසි දෙයක් අල්ලගන්න එපා අදිෂ්ඨාන කරන්න එපා චේතනා කරන්න එපා උපාදාන කරන්න එපා යන්න අතේ යnderලා මගේ නෙවෙයි වගේ හිටපන් දැක්කේ නෑ වගේ හිටපන් ඇහුනේ නෑ වගේ හිටපන් දැනුනේ නෑ වගේ හිටපන් මෝඩෙක් වගේ හිටපන් මලබිනියක් වගේ හිටපන් කියන්නේ චේතනාව තමයි මෙතනදී ඔය කාය සංකාර වචී සංකාරයන් කරලා පස්සේ මෙයා තමයි කටයුතු කරන්නේ. ඒ චේතනාවට උල්පන්දම් දෙන්නේ සංඥා වේදනා දෙක. මේ වෙලාවේ සංඥා වේදනා නැතුව නෙවෙයි. හැබැයි හොඳටම නිකන් සාමාන්‍ය මොහොතේ තියෙන රළපතර වගේ ඒක නැවකට ගානක් නැහැ. බෝට්ටුවකට නම් ගානක් තියෙයි. ඒක නිසා එතනදී මේ තියෙන පුංචි රැළවල් වලට කලබල වෙන්න එපා චේතනා කරන්නේ නැතුව ඉන්න කියලා කිව්වොත් අද අද ලෝකේ ඒක බිම්බොබ්බයක් ආයි අද ලෝකේ මුළු අධ්‍යාපන ක්‍රමයේ හදලා තියෙන චේතනා වඩන්න චේතනා වැඩි කරන්න ඒක නිසා කිව්වොත් එහෙම each will is evil කියලා පුදුමාකාර බයක් ඇති වෙනවා නමුත් කිව්වොත් එහෙම සබ්බේ සංඛාරා දුක්ඛා කියලා එනන් ටිකක් අහලා පුරුදුයි වගේ තේරෙනවා. මොනම සංස්කාරයක්වත් දුක පිණිසයි පිටන්නේ. පුළුවන් නම් අඩු ගානේ මෙතනදී චේතනා නොකර ඉන්න. ඊට පස්සේ ප්‍රකල්පනා එනවා. අපි නිතර කරන කල්පනා ඉන්න පටන් ගන්නවා. ඒකත් නතර කරන්න. එතකොට පේනවා ආසය අනුසෝලින් මේක අසම්පජානව අපි හසුරුවන හැටි. ඒ පේන්නේ කාය සංකාර වචී සංකාර දෙක නැති අනුහසින්. මෙන්න මෙතෙන්දී යෝගාවචරයා නැවතත් අලුතෙන් අර චේතනා කරන්න නැතුව ප්‍රකල්පනා කරන්න නැතුව බලාගෙන හිටියොත් තේරෙයි වචී සංකාර කාය සංකාර ඇතුව කාම ලෝකේ ඉන්නකොට කොහෙද අපි යන්නේ මොනවද මගේ හිතට වෙන්නේ අපි මෙතෙක් කල නම් අපි සත්පුරුෂයෝ වශයෙන් හරි පැත්තේ යන කට්ටිය වශයෙන් අනුන්ටත් උපදෙස් දීගෙන කටයුතු කරාට මේ කාපට් එකේ යට මොකද්ද තියෙන්නේ පුතුමාකාර එක පැත්තකින් සතුටක් ඇති වෙන අඩු ගානේ දැන් මේ කක්කවල පේනවා. අවුරුදු 7ක් පරණ වෙච්ච කක්කවලක් වගේ එකක්. මේක තියාගන්නේ අපි මේ සුද්ධවන්තයෝ කියලා කියන්න පටන් ගත්තේ. ඒ නිසා මේක දැකීම නරකක් විදියට ගන්න එපා. මේක බලන්න යන්නත් එපා. ඔක පේනවා. ආන්නේ වෙලාවේදී ඒ යෝගාවචරයට කිව්වොත් පස්සතෝ භික්ඛවේ ඥානතෝ ආසවාණං khයං වදාමි න අපස්සතෝ න අජානතෝ මහනි මේ මේ කක්කාව දැක්කොත් විතරක් දැනගත්තොත් විතරක් මෙවයින් අයිවීමක් වෙයි දැකින් නැතුව වහගෙන අපි හිටියට බාහිර ඔපයක් දාගෙන අජානතෝ අපස්සතෝ කවදාකවත් හරි ඒ නිසා මේක දැකීම නරකක් තමයි දකින්නේ කක්කාවක් තමයි වෙයි දැක්කේ නැත්තම් සුද්ධියක් වෙන්නේ ඒක මේ අල්ලපු ගෙදර මනුස්සයා දැක්කට වැඩකුත් නැහැ ෆැමිලි ડોක්ටර් දැක්කට වැඩකුත් නැහැ. සයිකියාට්‍රිස් පේෂන්ට් මෙයා දැක්කට වැඩකුත් නැහැ. උඹම දකින්න ඕන. ඒ තමන්ගේ ප්‍රകൃතිය තියෙන්නේ කාය සංකාර වචී සංකාර වලින් අපි කරන කායික රංගපෑම් වල නෙමෙයි. අපි කරන මේ ලස්සන කතා වල නෙමෙයි. මේ යට තියෙන සංඥා වේදනා දෙකේ කටයුතු. ඒ නිසා මේ අනිමිත්‍ය චේතෝ සමාධිය කියලා ඒකත් නිරුද්ධ වෙනකොට ඒ යෝගාවචරයගේ මේ සංඥා වේදනා කියන දෙක අවලංගු තත්ත්වයටපත් වෙනවා. සංඥා නැතිකම නෙමෙයි තියෙන්නේ. වේදනා නැතිකම තියෙන්නේ. ඒක නිසා බුදුජානනාංශය සඳහන් කරන වේදනාව සැප වුණත් දුක වුණත් අෂ්ටලෝක ධර්මේ කම්පා නොවී ඉන්න. ලාභයක් ආවත් පාඩුවක් ආවත් කම්පා නොවී ඉන්න. දුකක් ආවත් සැපක් ආවත් කම්පා නොවී ඉන්න. ඉතින් ඒක මේ අස්තලෝක ධර්මයේ කම්පා නොවීම නිවන් දැක්කට පස්සේ විතරයි කරන්න පුළුවන්. අපි හිතනවා මේ අස්තලෝක ධර්මයේ කම්පා නොවීම හරහා නිවන් දකින්න පුළුවන්. අපි උත්සාහ කරන්න පුළුවන්. ඒක නිසා මංගල සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ඒක තමයි ඛේම භූමිය. ඊට ඉස්සෙල්ලා කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ලොකු මංගලයක් කියලා. ඒ ගාතාවට ඉස්සෙල්ලා ගාතාවයි. ඊට පස්සේ කියන ඊට පස්සේ තේරෙනවා මේ අවබෝධ කරගත්ත ඥානයේ නිසා චතුරාර්ය සත්‍ය ඥානයේ නිසා පුත්තස්ස ලෝක ධම්මේහි සැප හම්බුණත් දුක හම්බුණත් යස හම්බුණත් අයස හම්බුණත් ජය හම්බුණත් පරාජය හම්බුණත් ගාලල්ලා කියලා එකක් තියෙනවා. ගාලල්ලා පුළුවන් වෙයිද මේක පොඩි දරුවෙකුට කියලා දෙන්න. පුළුවන් වෙයිද මේ කාමයේ පිටිපස්සේ මෙච්චර තෝතෝ වරපල කියන අනිත් එක්කන අඹාගෙන යන්න හදන අමනේකට කියලා දෙන්න. එහෙම අමනේ කරන මට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා බුදුරජාණන්සේ මේ ගුණයට මේ සංඥා වේදිත දෙකෙන් තොර වෙච්ච භාවයටම නෙවෙයි ඒ භාවය අගේ කිරීමට කියනවා తాදී ගුණය කියලා තතතාවය කියලා සමසිත කියලා කියනවා. ඉතින් ඒ தত্ত্বය ඒ කියන්නේ තාදී ගුණය ඒක ලැබුණත් එකයි නොලැබුණත් එකයි. මේක තර්කයට කවදාකවත් අහුවෙන්නේ නැහැ. තර්කේ දිනේ ලබන්න ඕනේ. සැපම ඕනේ. යසසම ඕනේ. සුඛ වේදනාම ඕනේ. මේ தත්වෙන් හිත පිටත හිතන මිනිහක් අදගලා තියෙනවාද ජීවිතේ? ඒ නිසා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මුළු මානව ශිෂ්ටාචාරම යන්නේ ප්ලෙෂර් ප්‍රින්සිපල් එක මත කියලා. අපි හැම වෙලාවෙම සැප හොයනවා. තිරිසනුත් සැප හොයනවා. මිනිස්සු සැප හොයනවා. ඒ කියන්නේ අන්තභාගයක් දුක ප්‍රතික්ෂේප කරලා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඉස්සරහාම තිබ්බ දුක්ඛ සත්‍ය. ඒක පිළිගත් දවසේ එහෙම නැත්නම් මේ ලැබෙන චේතෝ විමුක්තිය පවා නිරුද්ධ වෙලා යනකොට, ගෙවිලා යනකොට ඒක දුකක් නෙවෙයි ඒක දුක සමතික්‍රමණය කිරීම. දුක තියෙන්නේ යමක හටගන්නේ. ඕනම දෙයක් නිරුද්ධ වෙනකොට දුක ඉවරයි. ඒක නිසා ඒකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා යං කිච්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ස්වාමීන් වහන්සේ මට තේරුණා මේ දුක් දෙන මොන්න තරම් ධර්ම ලෝකේ තිබුණත් හට ගන්නාසුළු ඒ සියල්ලම නැති වෙනවා. ඒ නැතිවීම තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ නමුත් අපි අපේ සදාචාරය හැදිලා තියෙන්නේ නැතිවීම පැත්ත නොබලා ඇතිවීම පැත්ත බලා. එසා කායानुපසන යොරනට පස්සේ සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා ඉතින් සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති. උඹලට පුරුදු ඉන්නේ හට ගන්න හැටි බලන්න. ආ ඒක බලපන්. ඊට පස්සේ හටගත්ත එක ඉවරෙත් පොඩ්ඩක් බලපන්. ආ ඒකට නම් බෑ. ඒකට නම් බොහෝම අභාග්‍ය සම්පන්න දේවල් නාස්තිකවාද උච්ඡේදවාද කියලා කියන ඉතින් හට ගන්න නැතිවම දෙකම බලන්න කියලා. ඒකල ඉවර වෙලා කියනවා අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපටිතා හෝති යාව දේව ඥානමත්තාය පතිසති මත්තාය. අනිශ්චිතෝච දිහෙරච නචකින්චි ලෝකේ උපාදී. මේ කායානුපස්සනාව කරන වෙලාවෙදිත් කයෙහි ආස්වාද ප්‍රසවාස කයෙහි වේදනා කයෙහි සංඥා කයෙහි සංස්කාර කයෙහි හටගන්ව බලන්න. ඊ ඊ පාර දිගියම ඉවර වීම බලන්න. එහෙම බලන මට කයක් තියෙනවා කියලා සත් මේ සත්‍ය පීඩන අත්ති කායෝති වාපනස සතිපච්චුපට්ඨිතා හෝති. මේකට කියනවා manussත් ප්‍රතිලාභය කියලා. මට manussත්කම තියෙන තැන මම කය තියෙනවා. මොන්න කරදරයක් ආවත් සැකයක් ආවත් මේ වර්තමානයේ කය දිහා බලන් අත්ති කායෝතිවා පනස සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය මේ සැක දුරු කිරීම සඳහා කය ക്ഷേම භූමිය කරගන්න මේ කය නික්ලිෂී තනක් කරගන්න කායනුපස්සන වඩන්න නචකින්චි ලෝකේ උපාදීයති කයට ඉන්න බෑ කවදාකවත් බාහිර මොනම දෙයකට හරි ආසාවක් තියෙන කෙනා කයට එන හැම චිත්තක්ෂණයම බලන්න මුළු ලෝකෙටම තියෙන ආසාව ගිහිල්ලා ඉතින් නිසා මේ කය Tamanගේ ඒ ക്ഷേම භූමිය එහෙම නැත්නම් ඒ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක එහෙම කරගත්තොත් ඒකෙම සියුම් තත්ත්වය තමයි ආනාපාන කියන්නේ. එතකොට ওই සංඥා වේදිත නිරෝධයට ගියාම මේ දුක මේ ලෝකේ තියෙන අයින්වීමක් නෙමෙයි තියෙන මේ හැම වෙලාවෙදීම හැම දෙයකම Nirodhe පැත්තක් තියෙනවා ඒක විතරක් බලාගෙන ජීවත් වෙනවා මෙතෙක් බලවෝ හටගන්ම පැත්ත බලන්න යනකොට දැනගන්නවා මේ අරමුණ නම් කිරීමට හටගන්ම දකින්න ඕනේ. නිරෝධය කියලා කරන ඒ නිසා තුන්වෙනි ආර්ය සත්‍යයට පුදුරන්සේ තියලා තියෙන්නේ නිරෝධ ආර්ය සත්‍ය. නිරෝධයේ දක්නා සුළු ජීවිතයක් ගත කරොත් ඒකට එළවුම පෙළඹුම ආවට පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය තියෙන්නේ. පාර තියෙනවා ඊට පස්සේ. මෙතෙක් තිබුණේ හට ගන්න පැත්ත බලන්නත් නිරුද්ධ වෙන පැත්ත නැති කරන්නත්. ඉතින් කවදද අපේ ඒ තියෙන මේ දේවල් වලට ආසාව දේවල් කියන්නේ කෙලෙස්. කිංචන කියන්නේ කෙලෙස්. මේ හටගන්න හැම කෙලෙසක්ම හටගන්න හරින ප්‍රශ්නයක් නැහැ. ඒක විසින් මේක නැති වෙන පැත්ත බලන්න පටන් අරද්දොත් කිසිම කෙනෙක් අවශ්‍ය නැහැ හටගත්ත දෙයක් නැති වෙන්න. කලබල වෙන්නේ නැතුව ඒක දිහා බලන ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් මේක ඉස්සල්ලාම බුදුහාමුදුරුවෝ අපිට කිව්වේ ඒක නිරෝධයක්. අචී සංඛාර නිරෝධයක් විතර නෙවෙයි කාය සංඛාර නිරෝධයක් විතරක් නෙවෙයි චිත්ත සංඛාර වලත් නිරෝධයක්. ඉතින් භාවනා කරන පිළිස් අතර වචී සංඛාර කාය සංඛාර නිරෝධය කියන එක අත්දකලා තියෙන දෙයක් නිසා නැත්නම් ඒක පෙන්ලා දෙන්න පුළුවන් දෙයක් නිසා භාවනාව දේශනා විදි කියන්නේ ওই වාගෙම ඒ ඒ දේවල් පිළිබඳ වෙන සංඥා ගොජේ දකින්නකොට නම් කරන්න යන්න එපා. නම් කෙරුවොත් කතන්දර ගෙතෙනවා. වේදනාව වලින් මට මේ දුක් වේදනාව වෙනකොට නොවේවා, තප වේදනාව වලට වේවා කියන සංස්කාර කරන්න එපා. පුළුවන් තරම් බලන්න ඉවතියෙද්දී සතිය පාතන. එතකොට සංස්කාර වල එහෙම නැත්නම් මේ අවස්ථාවේ ප්‍රයෝජන වාසිය අරගෙන මේක තුලින් බිස්නස් කරන්න හදන ගතිය, කොමෝඩිටිස් හදන ගතිය නතර වෙලා සංඥා වේදනා දෙක පිළිබඳව අපිට ලැබෙන ඒ පරිචය මේ දෙකේ නොසැලෙන ගතිය කිසිම දවසක අපේ අම්මලා තාත්තලා අපට කියලා දෙන්නේ නැහැ. කියලා දෙන්න බෑ. ඒගොල්ලෝ දන්නේ නැහැ. මේ මුළු විශ්වවිද්‍යාලෙම හොයලා බලන්න කවුරු හරි ඉන්නවද කියලා නික්කමට හරි ඕක ගැන කතා කරන කෙනෙක්. කිව්වොත් එයා සුන්න දූලි වෙලා යනවා. පිස්සු හැදෙනවා. ඒක කියලා දෙන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕන. ඒක කියලා දෙන්න බුද්ධ ශ්‍රාවකෙක්ම ඉන්න ඕන. ඒ විතරක්මදී. යෝනිසෝ මනසිකාරයේ තියෙන අපි මොනවද කෙරුවේ? ඒ කරපු දාල අහක දාන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ ඒ බලපු දේ ඡය වෙලා යන තැන. මේ විදිහට සංඥා වේදිත නිරෝධය යම් කිසි කෙනෙක් එල්ල කරලා මේ භාවනා කරන්න කිව්වොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙනවා. එහෙම නැ ඒකවත් තව වෙලා තියෙනවද කියලා කාටවත් කියන්න බෑ. අපි මේ එල්ල කළ ඒකට එල්ල වෙලාද භාවනා කරන්න කියන එකවත් කියන්න බෑ. Tamanටත් බෑ. ඊට පස්සේ විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ සංඥා වේිතේ Nirodhe හමාරේ මොකද වෙන්නේ කියලා. ඒතොර කියනවා යාට ඒකාන්තයෙන්ම අනිමිත්ත අපහනීත ශුන්්‍යත කියන විමුක්ක තුන පේනවා. මේ සංඥා වේදේ Nirodhe ඉවර වුණාට පස්සේ නිමිත්ත කියලා කිව්වොත් කෙලස්. මොනවා හරි දෙයක් නිමිති කරයි කියලා කියන්නේ කෙලෙස්. මම පුංචි කාලේ හරි අකමැති නිවිති කන්ද. පෙන්නන්න බෑ මට ගෙදෙට ගේන්න එළවලු මල්ලෙන් මල්ල විසිකොල දා. ඒ නිමිති දැන් අනිමිත්‍රත් එහෙම එකක් තමයි තිබ්බේ. දැන් තේරෙනවා නිමිතිත් එක තරහ වෙලත් බෑ අනිමිත් එක තරහ වෙලත් බෑ නිමිතිත් එකයි අනිමිතිත් එකයි දැන් මේවනම් හේන මොකද්ද කියන්නේ නිමිති වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? මහ ලොකු වටින කෑමක්. <laughs> දෙල්ලවන්නේ. ඒකේ මේකේ જાති හදලා කනවා. දැන් තියෙන නිමිති නෙවෙයි අනිමිත්ත. අපිට තද වෙච්ච එක මම කියලා නිමිත්තක් අල්ලනවා කියලා එකක් කරන්න. කාට හරි ගාණක් ගෙවලා නැගතක් බලවලා නිමිති අල්ලනවා කියලා කියන්නේ. ඔක්කොම තියෙන තරම් නිමිති කක්කනම් අනිමිත්ත කියන එක මේ ඔක්කොම අතර හැම වෙලාවෙම නිමිති දෙකක් මැද තියෙනවා. අන්න ඒක පේන්න පටන් ගන්නවා. අනිමිත්ත, ශුන්්‍යත. අපණීත කියලා තන මේ තියෙන කිසිම දෙයක් මත සැලසුම් කරන්න බෑ, දරන්න බෑ, හිතන්න බෑ. ඒක නැත්තම් අදහන්න බෑ. පණීත පණීති කියලා කියන්නේ පරමාර්ථ එල්ලේ. මේ තියෙන දේවල් හොඳයි වැල්ලේ සෙල්ලම් හදන මාලිගාවක් හදන. ඉන් එහාට දෙයක් නෑ මේක. ලීගෝ සෙට් එකකින් රූපයක් හදාන විතරයි. ඉන් එහාට දෙයක් නැහැ. ඔය වැඩි ඔය හදාගත්ත දේවල් ගැන වැඩි බලාපොරොත්තු තියන්න එපා. ශුන්්‍යත. චීනෝ මේක රිත්යි තුච්චයි. ඉතින් මේ කාරණා තුනට අවදි වෙනකොට මේක කටුකුරුඳේ ඥානන්ද සංසේ සඳහන් කරනවා මේ විදියට අනිමිත්ත අපහිත ශුන්්‍යත කියන විමුක්ක තුන හරහා කෙලින්ම යන්නේ අරිහත් මාර්ග ඥානයට කියලා. එහෙම නැත්නම් මේ නීව සංඥා නා සංඥායතනේ දක්වාම ධ්‍යාන දියුණු කරපු අනාගාමි වෙච්ච එක්කනට විතරක් සුදුසුකම් තියෙනවා නිරෝධ සමාපත්තියට සමාදේන. අනික් ගොල්ලන්ට වෙනවත් ඇති දැන් දන්නේ නැහැ. මොකද ඒක එනකොට අපි හිතන්නේ ෂෝට් මෙමරි එක නැති වුණා කියලානේ. අලි කලබලයක් නේ දැන් මේක. මේ නැගිටට පස්සේ මට සංඥාව නැති වෙලා තිබ්බොත් ඒක අපිට වෙන්නේ කලබලයක් කැබැද්දයක් විදියට. මේ කකුල අතපය නොදැනී ගියොත් හිතෙනවා මේක අන්තභාගයට එනවත් දන්නේ නැව තෙල් ටිකක් ගහලා තවලා අර නොදැනෙන එක අල්ලන්නනේ හදන්නේ. ඒක නිසා ධම්මදින්නාව කියනවා මේට ලක්ෂ කෝටි වාරයක් මෙව එනකොට මේක භාවනාවේ වැරද්දක් නෙමෙයි හරි දේ කියන ගැම්මේ තමයි නිරෝධ සමාපත්තියට හිත යන්නේ. එහෙම නැතුව හිතලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. දැන් මේ පෘථග්ජන ලෝකෙ මේක නෑ කියන්න නම් බෑ. හැබැයි පෘථග්ජනය කවදාකවත් ඒක වෙන් කරලා හඳුනගන්න හිතලවත් නෑ. එයා ඒක දැකලා තියෙන්නේ ඇබැක්කයක් විදියට. සීමුර්ජා වෙලා වගේ. කුටිම්ම සංඥා වේදිත නිරෝධයට යන්න ඕනේ නෑ. සාමාන්‍ය කාටද කලන්තයක් ඇතිවෙනොත් බලන්න අපිට කලබල වෙන්නේ නැහැටි. නාය හරි මිරිකනවා ගිහිල්ලා. ඔක්සිජන් හරි දෙන්න හදනවා. සීලයින් ටිකක් හරි දෙන්න හදනවා. ඒක පුදුමාකාර බයක් තියෙන්නේ. දැන් මේ මැස්පරුන් හදලා හක හක හක හක ගාලා පෙන දාගෙන නටන්නේ. අම්මෝ ළඟ ඉන්න අයට බලන්න බෑ. නිසනට ආව මනසේ කුඩ දවසට අට සැරයක්වත් හැදෙනවා. ඉතින් එන බෙහෙතක් ගන්න ඕනේ 1000 ගානක බෙහෙත් ගන්න විට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙන්න මම මෙන්න සාතික මං කොයි තියකෝ මගෙන් ඉල්ලුවට සත්‍යයක්වත් තියෙනවයි මං ගා මේ මොනවද ඉල්ලන්නේ මං මොනවද දෙන්නේ කියලා දෙන්නේ නැහැ දෙන්න දෙයක් නැහැ නේ අපිට බුදුහාමුදුරු දීලා තියෙන පොඩි chance එක සත්‍යයක්වත් නැහැ තියෙන දෙයක් ගනින් නෑ එහෙනම් ලක්ෂ රුපියකට දෙන්න දෙන්නේ නැහැ ඒක විකුණලා හරි ගාණක් ගන්න මං කො බලවන් ගබඩා ගිහිල්ලා තියෙනවා නේද දෙමු හැබැයි ගබඩාව කරන්නේ මන් නෙවෙයි මන් ලියුමක් ලියලා දෙන්නේ දැන් මෙහෙම මයිත් එක යනකම් කවර ඩොක් ගාලා වැටුණා ගාලා දැන් නලිය මන්ට තත්ත පහක ගානක් මං කුසියට ගියා මයිත් එක අපේ ගා වැටුණා පොඩ්ඩක් අනේ මේක ටිකකින් නැගිටලා එනවා පිටිපස්සේ මේක බොරුව කරනවද ලක්ෂ රුපියල් පැකට් එකක් ගන්නද නැත්නම් ඇත්තට මීමස් මොනද කියලා කියන්න බෑ ඒකෙල්ල කුස්සියේ ඉන්නකොට කුස්සියත් ඇදගෙන වැටුණා ඔක් කීසරක අපිට මොකෝ මොකෝ මිනිස්සෙන්න පිස්සු ඇදලා ගන්න ඕන පිස්සු ඇදලා ගත හැකියි. ඉතින් ඌට පිස්සු නැත කරලා පුළුවන්. මම එක සැරයක් ඕකට ඔකට බෙහෙත් තරම් දුන්නයි කියලා. ඕ මී මැස්පරෙන් නැගිට්ටයි කියලා දවසකට හත් අට සැරයක් වෙන මනුස්සයල මොනෝ කරන්නේ? දැන් කියනකොට නම් හිතන ඇති මට කැවුත්තක් නැතුව මං කතා කරන්න කියලා. නෑ කැවුත්තක් තියෙනවා. ඔගොල්ලෝ දන්නව ඇතිනේ සමහර කට්ටිය දන්නවත් ඇති මට ගිහි කාලේ කියන්නේ කරුණාරත්න කියලා. දැන් නම් ඇත්තෙම නෑ. වැටන්නේ නෑ. මේ මිනිස්සු කරන හරියක් මේ අනුණ්ඩ ක්ලාන්ත වුණත් දඟලන්නේ මේ ක්ලාන්තෙට තියෙන බය. බුදුරජාණන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ තන්නේ කර ඇට සැකිල්ලලු. වැටුණට පස්සේ ඒ එළුව බැටළුව බලන කොල්ලෝ ඇවිල්ලා ඇඟට චූ කරනවලු මලමිනියක් කියලා. නැගිටිනකොට රස්නිය දැල්ලා නැගිටිනකොට චූ කරලා. බලන්න බෑ ඇත්ත ඔක්කොම විලින්දලා. ඒකට එක මිනිස්සෙක් එක එඬේරෙක් එලිච්චිගේ තන තනබුරු වලට අත තියලා කිරිපීරක් විද්දලු කටට. ඒකෙල්ලු නැගිට්ටේ. හිතල තියෙනවා මේ ක්ලාන්ත වෙලා වෙන්නද කියලා. එහෙම නැත්නම් මැරිලා. ඕක කරන්න පුළුවන් වෙයිද යසෝදරාව ළඟ හිටියානම්. සුද්ධෝදන රජුරන්ට SMS එකක් කරියානම්. රාහුල කුමාරයා දැනගත්තා නම් අපේ අපච්චි කලන්ත හැදලා වැටලා කියලා. කොහොම හිටියේද? ඒකල කියනවා මාන්නේ උඹල වකරන්න යන්න ඕනේ ඌව වෙනවා. කිසිම කෙනෙක් කැමති නෑ මේ සංඥා වේදනා දෙකත් එක්ක කතා කරනවා. ඒක ප්‍රයිවට් ඇන්ඩ් කොන්ෆිඩෙන්ෂල් තියානි. පුද්ගලිකයි රහසිගතයි. ඉතින් මේක ගෙවන් කිරීම පිළිබඳව කතා කරන්නේ කොහොමද අපේ හැබැයි ඒ වෙනකොට ඒ කට්ටිය කාය සංකාර වචී සංකාර ගෙවම් කරලා යම් යම් ප්‍රදේශ වලට ඇවිල්ලා හිස්තන අවබෝධ කරලා මේක හරි වෙන්නේ කියලා හිත හදලා හදලා හදලා හදලා ලක්ෂ වාරයක් හදලා තියෙනවා. එතකොට පුළුවන් වෙයි ওই විදිහට මේ අනිමිත්ත චේතෝ සමාධියක් කියන එකට අපිට හිත යන්න. ඉතින් මේ අපි කතා කරන්නේ අපි ගිහිල්ලා අත්දකපු දෙයක් නෙවෙයි. එහෙම නැත්නම් මේ සරුවචනන්සේ කියපු සූත්‍ර කොටස් වලින් අපි දන්න ප්‍රදේශයත් එක්ක ගලපලා මේක දිගේම ගියොත් දන්න තැනක නිවන නැහැ කියලා කියතයි. අපි ඔය දන්න කිසිම තැනක නිවන නැහැ. ඒක භවයේ තැන් තැන් තමයි යවා. නිවනට යනකොට මේ නොදන්න තැනකට යෑමක් තියෙනවා. ඉතින් ඒක අපිට භීතිකාවක් වෙලා තියෙනවා. ඒක අපිට අපි පඳුරු අයින් කරන තැනක් වෙලා. අපි දෙයයන්ට නූල් බඳින වෙලාවක් වෙලා. ඒ මොකද හේතුව සමූහයක් ඉඳදී කාටවත් මං හිතන්නේ පුළුවන් වෙයි කියලා නිවන් දකින්න. අනිත් එක්කන විදහාට ගෙනලා ඔක්සිජන් සිලින්ඩරයක් ගෙනලා හයි කරાવી. නැත්නම් සේලයින් දෙන්න කතා කරා. නැත්නම් ওই ශ්‍රී ලංකාවේ ඉඳන් වෙලා ගහලා තියෙන බිල් එක ගහලා තියෙන යන් කැමට යන් කියලා ඕන්න කතා කරා. ආයි මොකුත් නැහැ. මට දෙසුන්තරයක් වෙලා තියෙනවා පණ්ඩිතාරාමේ ඉඳද්දී කවුරු රැවිල්ල වල දැන් ඇති භාවනා කරා යන්. ඉන්න සීරියස් මේ වැඩේ යනවා. යාළුවොත් එක්ක ඉඳදී වහකන්නවත් බෑ. ඒකත් ඊළඟන කයි. ඒකයි පුත්‍රයන්ත කියන්නේ ওই වගේ මට්ටමට එනවනම් උඹ උඹේ ගුහාව හදාගන්නේ අරණ්‍යගත වෑන් රුක්ක මූලගත වෑන් ශූන්‍යාකාරගත වෑන් ඒක පුරුදු කරාට පස්සේ නම් අපිට සබේක තලයක උනත් පුළුවන් වෙයි ওই සංඥා වේදී තත්වයට යන්න. වෙන විදිහකට කියනවා අපි මේ දැනට ලබලා අතපහු කරගෙන යන තැනක් තමයි මේ අපි ඉස්මතු කරගන්න යන්නේ. නැති තැනක් නෙවෙයි. ඉතින් ඒකෙදී පළවෙනි ධානය ලැබල නැත්නම් ඒක ලබා ගැනීමට මේකෙන් කොහොමද උදව්වක් ගන්න? වෙන විපස්සනා ඥානයක් ලැබෙන්නේ නැත්නම් දන්නේ නැති තැනට යනකොට සැකනම් මූල කර්මත්තාන්න දෙන්න. සැක නැහැනේ. යන්න අරින්ද ඒකෙදි තමයි අපි තණ්හා මාන දිට්ඨිය අතහරින්නේ. ඉතින් මම මෙතනින් නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සීළු දිනාට මේ බණ දේශනාවලියත් Taman යොදපු සීල සමාධි ප්‍රඥා වශයෙන් යොදපු යෙදුමත් මේ ධර්ම දේශනාවත් මේ ඉදිරි ගමනට විචල්්‍ය සාධක රාශියක් එනකොට මේකයි යා යුතු මාර්ගය මේක නොයා යුතු මාර්ගය කියලා වැටහිම් පිණිස මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව දේශනාවලිය නිමාව සටහන් කරනවා ශිරු දිනාටම තෙරුවන් සරණයි.